ඊට පස්සේ නමයටම නව පාරිශුද්ධි පධාණං පධානියංගම් කියලා නමයක් තියෙනවා පිරිසිදු වීම නමයක් තියෙනවා උත්සාහ කළ යුතු තැන් ප්‍රධාන වීර්ය කළ යුතු තැන් ඉතින් නමේ එකින් එක එකින් විස්තර කරන්නේ ඊට වැඩි කෙටි ක්‍රම වලට විස්තර කරපුවාම තේරුම් ගන්න බැරි කෙනෙකුට දෙන සවිස්තර විස්තරයක් මේ තියෙන්නේ. ඉතින් කෙටි ක්‍රමේ තමයි සීල සමාධි ප්‍රඥා කියන එක. එහෙම නැත්නම් කියන්න පුළුවන් සත්ත්ව විසුද්ධි ක්‍රමය කියලා. ඉතින් ඒකම තවත් දිනු කරපු එකක් තමයි ওই නම නවාකාර භාවනා ක්‍රම. ඉතින් අපි ඉන්නේ නවයේ අන්තිම එකේ මේ වැඩමුළුවට ඒ නවවෙනියට සඳහන් කරන එක සඳහන් කරන්නේ විමුක්ති විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානංගය කියලා. ඉතින් මේ විමුක්තියෙන් ලැබෙන විසුද්ධිය පිරිසිදුකම පිළිබඳ මේ තියෙන යෝගාවචරයාගේ වගකීම් භාරය අපි සාමාන්‍යයෙන් සාසනික විවාරයේ සඳහන් කරන්නේ ඵල සමාපatti ඥානය කිය. යම් කිසි මාර්ගඵලයක් ලැබුවට පස්සේ මාර්ගය කියන්නේ එක ඥානයක්, ඵලය කියන්නේ තව ඥානයක්. ඒ මාර්ගඵලයට නැවත නැවත සමවැදීම හරහා, නැවත නැවත ඇසුරු කිරීම හරහා, නැවත වශී කර ගැනීම හරහා, නැවත නැවත සිද්ධි කර ගැනීම හරහා ඒ ඵලයට සමවදින්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න ඒක ඵල සමාපත්තිය. ඒක හරියට ලොකු පින්කමක් අපි කරනවා ස්ථානයක් වෙලාවක් සංඛ්‍යා ප්‍රමාණයක් මේ මේ වස්තු කියලා අපි පින්කමක් කරනවා. ඉතින් පින්කම කරන වෙලාවදී අපි ඒකට හිතින් කයින් වචනේ සම්බන්ධ වෙලා කරනවා. පස්සේ මේ පින්කම ආවර්ජනය කර කර කර කර සමාපත්තියට අපි සමවදිනවා. ඒකට කියනවා කුසල සමාපත්තිය කියලා. ඒ වගේම එකක් තියෙනවා. අපි සසරේ ජීවිතේ මේ මේ කාලේ දන්න කාලේ කරපු යම් අකුසලයක් තියෙනවා අපි ඒකට සමවදින්න පුළුවන්. එතකොටත් අර අකුසලේ කෙරුවා වගේම අකුසලයක් සිද්ධ වෙනවා. ඒකට කියනවා අකුසල සමාපatti කියලා. ඉතින් බෞද්ධයන් නිතරම ඉන්නේ අකුසල සමාපත්තිය තමයි. තමන් කරන ලද වැරද්දක් සීපත් කරමින් සීපත් කරමින් ගත කරන හැම වෙලාවෙම මේ වැරද්ද කරන තරමටම අකුසලයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙනුවට ඒක මතක් නොකර සිටීම පිනක්. දක්ෂකමක් කුසලතාවයක්. නමුත් ඒ වෙනුවට කරන ලද කුසලයක් නැවත නැවත සිහිපත් කරන්න පුළුවන් නම් ඒකට ප්‍රතිරූපදේශයක් තියෙනවා සත්පුරුෂ සංසේවනේ තියෙනවා සද්ධර්ම ශ්‍රවණේ තියෙනවා යෝනිසමංස්කාරය තියෙනවා. ඉතින් මේ හතර තමයි මාර්ගඵලයක් ලබන්න අවශ්‍ය කරන්නේ. ඉතින් අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කරපව් ගැන, ඇහෙන නරක දේවල් ගැන කතා කර කර කතා කර ඉන්නවයි කියලා කියන්නේ උතුමාකාර අකුසල සමාපත්තිය. ඒක බෞද්ධ ගොඩක් වෙලාට කරනවා. බෞද්ධ කොච්චර කියනවාද මුස්ලිම් මිනිස්සු හරක් මරනවා කියලා බෞද්ධයෝ පින් කරගන්න. බලන්න මේ මිනිස්සු කරන මහා අපරාධ වැඩ කියලා අර කොයිද මිනිස්සේ කාරකෙක් මරන්නේ. මේ මිනිස්සු ඒකම කියව කියව කියව කියව දැන් කවුරු හරි අපරාධයක් කරනවනේ ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒකම පත්‍රේ කියව කිව්ව සමාපත්තියට සමාදිනු. ඒ සමාපත්තියට කියනවා අකුසල සමාපත්තිය කියලා. දැන් මේ මේක මාර්ගඵල ඥාන කියන්නේ කුසල සමාපත්තිය වලින් ඉහළම සමාපත්තිය. ඉතින් ඒක කරන්න බෑ මාර්ගඵල අවබෝධ කරගත්තේ නැති කෙනා. ඒ වුණත් මාර්ගඵල අවබෝධ කරාට පස්සේ ඒ සමාපatti කුසලතාවය කියලා එකක් තියෙනවා. සමාපත්තියට සමය දීමෙන් නැවත නැවත ඒක යකඩෙන් හදව බාල්දියක් ගැල්වනයිස් කරනවා වගේ. පන්නරේ තියන්න ඕනේ. ඒක කැලණස් කියලා පස්සේ ආය මලකඩ කන්නේ. ඒ වගේ තියෙන තමන්ගේ උපයාගත්ත දේ තහවුරු කර ගැනීම, බුද්ධියට සින්න කර ගැනීමට කියනවා පදහාණංගයක් කියලා. ඒක ප්‍රධාන වීරියෙන් කළ යුත්තක්. ඒකෝර තමයි තමන්ට බොහෝ කල් කිරීමෙන් තමයි තමන්ට දැනගන්න පුළුවන් වෙන්නේ. මම හිතපු தත්ත්වෙ මෙච්චරයි. අද මේ தත්ත්වෙ මේක මේ වාගේ එකක් කියලා කියන්න එක සැරෙන් විනිශ්චය කරන්න බෑ. ඒක නැවත නැවත සමවැදීමෙන් තමයි ඒකේ වපසරිය අපි තේරුම් ගන්නේ. ඒ වපසරිය තේරුම් ගන්න එකෙන් බැහැර වෙන්න ඕනේ ආයෙකට එන්න ඕනේ. එහෙමම කරනකොට තියෙනවා මේකේ සෝවාන් වෙනකොට එක වපසරියක් තේරෙනවා. සකදාගාම වෙනකොට ඊට වැඩිය වපසරිය පොඩක් වැඩි වෙනවා. ඒකට අනාගාම වෙනකොට ඊට වැඩිය ලෝක වපසරියක් ලැබෙනවා. රහත් වෙනකොට ඒ වපසරියක් සම්මා සම්බුද්ධත්වයේ විතරයි වපසරියක් නැතුව දසදහසක් සක්වල මේක පැතිරේ. එතකොට සවාසනා සකලක්ලේශ දුරු කරන්න ඕනේ. රහත් වුණාට සවාසනා සක්ලක්ෂේ දුරු වීමක් වෙන්නේ නැවත භවයක් ඇති කරන එක විතරක් නැති කර. ඒ නිසා එයාට ලොකු අපසාරියක් ලැබෙනවා. ඒක තේරුම් ගන්නවා කෘතඥ භාවය. ඊට පස්සේ ධ්‍යාන රූප ධ්‍යාන අරූප ධ්‍යාන වල හිතට ලැබෙන සාන්තිකර தત્ත්වය. ඊටසේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් වශයෙන් මේක පෙන්ලා තියෙනවා. මේ පසුකාලීනම තමයි මේවා පිළිබඳ මේ සවිස්තර විභාග එන්න පටන් අරගත්තා. ඔය ගොඩින්න මහත්තයා මේ නිල්ලඹ ඉන්න කාලේ කියනවා බුදුරජාණන්සේ දේශනා කරපු ගැඹුරු සූත්‍ර සහිත සුත්ත නිපාතේ වගේ පොතක් ගත්තොත් බණ ඇහුව රහත් උනා විතරයි. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි හරියට කතා නැහැ. ඒක තමයි ගොඩාක් අටක වර්ගේ පරාණි වර්ගේ තියෙන්නේ. බණක් ඇහුව රහත් උනා. ඊට පස්සේ තමයි මජ්ක්‍ධිම නිකායට එනකොට ඒක සෝවාන් සකදාගාමි අනාගාමි හරියට කියලා හතර ඵලයකින් තමයි අවසාන නිවනට යන්නේ. ඊට පස්සේ රතවිනිස සූත්‍රයේ සෝවාන් මාර්ගයටත් විසුද්ධි හතක් පෙන්වනවා. විසුද්ධි හතකින් තමයි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වශයෙන් ඒ ටික තමයි අතර මේ දසුත්තර සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ. තව මේ ඵල ඥානෙ, සමාපatti ඥාන වශයෙන් එකතු කරලා දාලා. ඉතින් ඒ වෙනකොට හතකට බෙදිලා මේ හත තමයි ථේරවාදී දෙවි විසුද්ධි මාර්ගය කියන පොතට දාලා ථේරවාදයේ රාමු කෙරුවේ ථේරවාදී කියන සැකිල්ල හදාගත්තේ මේ රත විනිත ප්‍රතිපදාවයි. නමුත් ඊට අමතරව තුවටක ප්‍රතිපදා, නාලක ප්‍රතිපදා, රතවිනීත ප්‍රතිපදා, එහෙම නැත්නම් ආර්ය වංශ ප්‍රතිපදා කියලා ප්‍රතිපදා තව තුනක් මේකට අමතරව අපේ තේරවාදී කියනවා. ඒ ඔක්කොම අපි දැන් විස්තර කරන්නේ <clears throat> අපි හදාගත්ත රාමුව හරහා. හදාගත්ත රාමුව විසුද්ධි මාර්ගය. ඒකට විසුද්ධි මාර්ගයෙන් පිටතට තියෙන දේවල් ගැන අපේ විශේෂඥ දැනුම අඩු වෙලා තියෙනවා. අපි අපි විසීම සීමාවක් කරගෙන තියෙනවා. ඒ පැත්ත අපිට ගලපලා බලන්න පුළුවන් සංස්කෘත ආගම මාර්ගයෙන් සඳහන් වෙච්ච පොත්වල අපි කියනවා ඒකට මහායාන කියලා. ඒකෙත් තියෙනවා අපේ නිකාය පොත් වගේ, pāli පොත් වගේ සංස්කෘත ආගම පොත් ඒවයි පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඊට අමතරව පසුව අපේ ඔය බුද්ධඝ සාචාර්යන් වහන්සේ රචනා කරාට පස්සේ විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා කළා තියෙනවා. ඒ රචනා බොහෝ විට ලෝකයේ ඇතිවෙච්ච විද්‍යා දියුණුවත් එක්ක ගලප ගලපය අපි කියනවා සංකර කරලා තියෙනවා. නවීකරණය කරලා තියෙනවා. ඉතින් එව්ව මහායාන සූත්‍ර විදිහට අපි සලකනවා. ඒත් ඒවයින් ගණ්ඩ කොටස් වෙනවා. මොකද අපි අර තේරවාද රාමුව හදනකොට ඇලිච්චට කොටස්. ඉතින් ඒ අනුව බලනකොට අපි භාවනා කරාට භාවනා කරලා උත්තරී මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරාට ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම කියන ඥාණයෙන් බුදුරජාණන්සේ දේශනා කරමු සුතමේ ඥානෙ ගත්තොත් අපි කොටු වෙච්ච කට්ටියක් තමයි තේරවාද කියන්නේ. අපි විහිං කොටු වෙච්ච කට්ටිය. අපි මේක තේරවාද කියලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි අනිත් ඒවා අපිට ගැළපෙන්නේ නැහැ කියලා පැත්තකට දාලා තියෙනවා. නමුත් ඒක ඒක වාසනාවක් වගේ පසුගිය අවුරුදු 30 40 අර මහායාන පොත් කියවන්න පටන් ගත්තා. කියලා පරිවර්තනය කරලා බලනවා දැන් තේරවාදී අපි සත්‍යවිසුද්ධි ක්‍රමයට ගත්ත සැකිල්ලත් ඊට පස්සේ අනිකුත් මහායාන සූත්‍රවල තියෙන ඊට වැඩිය ලිබරල් වාදී විවෘත ක්‍රමයක් එක්ක බලනකොට ලෝකයේ පිළියරන් තියෙනවා තේරවාදය තමයි බුදු බුද්ධ දේශනා මේ විදිහටම රැකලා තියෙන්නේ කියලා. නමුත් ඒක ප්‍රමාණක් හැලිලා තියෙනවා. අනේ හැලිච්ච කොටස විවෘතයි අලුත් අර්ථකථන සඳහා. ඉතින් ඒ අර්ථකථන දීපු ගමන් අලුත් අර්ථකථන දීපු ගමන් සම්ප්‍රදාන කුල තේරවාදීන් කියන ඕක අපිට අයිති නැහැ. ඕක එක්ක මහායාන ඕක එක්ක වෙන තැනකින් ගත්ත දෙයක් අපිට අයිති නැහැ කියලා. ඉතින් අද වෙනකොට ඒ ඒ රාවය, ඒ ඒ අඳුරේ, ඒ සද්දේ හරියට ඇහෙනවා. එක එකන එක එකන තමන්ගේ ආත්මත ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට අර තේරවාද රාමුවේ ඉන්න අයට හිතනවා මේක සංකර වෙනවදෝ, දියාරු වෙනවදෝ, එහෙම නැත්නම් සීමාවල් කඩලා යනවදෝ කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ කතා කරනගෙන භාවනා කරලා අත්දැකීමෙන්ද කතා කරන්නේ. එහෙම නැත්නම් මේ පොත කියවලාද කියන එක නිසා වාදවල ජය පරාජය තීන්දුව කරන්න කවුරක්වත් නැහැ. විශේෂයෙන්ම මේ ඵල ඥාන සහ සමාපatti ඥාන ගැන කතා කරනකොට හරියට මතවාද තියෙනවා. ඒ මොකද හේතුව මේක හරියටම ඇඟිල්ලෙන් අල්ල පෙල්ලන්න පුළුවන් භෞතික ලෞකික දෙයක් නෙවෙයි. මේක ලෝකෝත්තර දෙයක්. එමකක් තියෙනවා. එහෙම ඥානෙකුත් තියෙනවා. ඒක සඳහා කළ යුතු ප්‍රයත්නෙකුත් තියෙනවා. ඉතින් ඒ ප්‍රයත්නේ දිහා බලන්න චින්ත සුතමේ වශයෙන් පුළුවන්. පොත් කියවලා PhD එකක් අරගෙන නැත්නම් ඩිප්ලෝමා කරන විශ්වවිද්‍යාලය කියලා කරන්න පුළුවන්. ඒක එහෙම කරන දේකුත් තියෙනවා ඒකේ. චින්තාමය වශයෙන් ගත්තොත් බටහිර මානසික විද්‍යාව, මහායානෙ, ථේරවාදේ ඒ අනුව බලනකොට මේ අපිට හැරිච්ච කොටසත් එක බලනකොට දේශපාලනය පිළිබඳ මොකද්ද බුදුරජාණන්සේක මතය? ආර්ථික විද්‍යාව පිළිබඳ මොකද්ද බුදුරජාණන්සේක මතය? සමාජ විද්‍යාව පිළිබඳ මොකද්ද බුදුරජාණන්සේක මතය? ඉතින් විස්තර වෙනවා. හැබැයි තාම චින්තාමය මට්ටමේ විතර කවුරුත් එහෙම බහැලා භාවනා කරලා නැහැ. භාවනා කරාට පස්සේ එහෙම නැත්නම් භාවනාමය ඥානය ආවට පස්සේ ඒක ඊටට ගොඩාක් පුළුල්. ඇත්තටම කියනවා රාමු කරන්න බෑ දෙකටද තුනටද හතරටද නවයටද කියලා කොටු කරගන්න බැරි තරම්. අන්න එහෙම තැනකදී තමයි මේ සාරිපුත්‍ර සංසේ නමයක් අහුලලා යම් ප්‍රමාණයකට ඉනිමඟක් හදලා දීලා තියෙන්නේ. මේක උදව් කරගන්න කොහොමද කරන්නේ කියලා. මේ කියන විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංගේ ගත්තාම ඒකෙන් කියන්නේ Taman ලබාගත් ආ වූ සාක්ෂාත් කළා වූ මාර්ග ඥානයක් නැවත නැවත සමවැදීම හරහා ඒ මාර්ග ඥානය අනිකුත් මාර්ග ඥානවලින් වෙන් කරගෙන ලෞකික தත් වලින් වෙන් කරගෙන කොහොමද යෝගාවචරය අත්දකින්නේ කියන එක. ඒක හැම යෝගාවචරයකම තාම විසඳගත්ත නැති ප්‍රශ්නයක්. හැම යෝගාවචරයටම ඕනේ මම කොතනද ඉන්නේ කියලා දැනගන්න. ඒකට අපි මාන්නේ කියලා කියනවා. ඒක කෙලෙසයක්. මැනීමක්. නමුත් මේ මාන්න කියන චෛසිකේ නැත්තම් අපිට උනන්දුවක් එන්නේ නැහැ. ඒ නිසා ආධිකම්මික යෝගාවචරය මාන්නේ මැනීම පාවිච්චි කරනවා. නමුත් ඉහළට ඉහළට යනකොට ඒ තණ්හා මාන දිට්ඨිය වලින් ඒ මාන්නේ මැනිල්ල ඉවර වෙනවා. මැනල වැඩක් නැහැ. මනින්නේ ඔක්කොම ලෞකික පැත්තේ. මනින්න දෙයක් නැහැ කියලා කියනකොට ඒ හරියට තමයි ඔය ඵල ඥාන ඵල නැත්තම් සමාපatti ඥාන එන්නේ. ඉතින් ඒ නිසා මේ ශේස්ත්‍රය නිකන් බැලුමක හිර වෙලා තිබෙන උලන් ටිකක් බැලුම පුපුරලා එළියට ගියා වගේ. එතකොට සීමාව නැහැ. පුපුරලා ගිහිල්ලා. ඇති ඒ නිසා දේශනා කරලා හෝ කතා කරලා කරන අමාරුයි. නමුත් එහෙම බැරිකමකුත් නැහැ. ඉතින් ඒ නිසා අංග සම්පූර්ණ දැනුමක් දෙන්න පුළුවන්ද කියන්න බෑ. නමුත් භාවනා කරන පිරිසක් දැනගන්න ඕනේ මේ බුද්ධ දේශනාව කියන්නේ මේ සාමාන්‍ය මොලෙන් අල්ලගන්න තර්කයෙන් අල්ලගන්න පුළුවන් සීමාව ඉක්මවලා ගිහිල්ලත් ඒ අල්ලගන්න බැරි කෙනාටත් යම් ප්‍රමාණයකට උපකරණ ආයුධ සකස් කරලා දෙනවා. කොහොමද එහෙම කරන්න කියලා. ඒක නිසා අපි ඊයේත් කතා කරා අපි සත්‍යානුරක්ෂණය කියලා එකක් කරනවා මේ ත්‍රිපිටකේ කටපාඩම් කරලා ඒ පොත් පූජා කරලා මේ බුද්ධ දේශනාවේ තියෙන සත්‍යය අපි ආරසා කිරීමට බැඳිලා ඉන්නේ. ඒ සත්‍යානුරක්ෂණයට ලංකාවේ ඉතිහාසයේ බොහොමත්ම සමීපයි. මේ ත්‍රිපිටකේ රැක්කා ධම්ම සංගායනා කරා පිටරටවල් වලට දුන්නා අශෝක රජුරු හරියට ධර්ම දූත සේවාව කෙරුවා වගේ ලංකාවෙන් කෙරුවා. නිසා සත්‍යානුරක්ෂණය කරපු නිසා අපිට ධර්ම ද්වීපය කියන නමක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ සත්‍යානුපත්ති කියලා කියන්නේ සාක්ෂාත් රැකගෙන ඉන්න Taman ඉගෙනගත්ත මේ පාඩම් පන්තිය කරලා බලන එක. ඒ කරලා බැලීමේදී තමයි අපිට කියන්න පුළුවන්න්නේ අපි මේ ලෝකයට කියන නැත්නම් අපි උතුම් කරලා සලකන ධර්මයේ ඇත්තටම වෙනසක් අපිට ඇති කරනවා. ඇති කරයිද? එහෙම නැත්නම් ඒක බුරුගේ පිටේ අකුරු පිටේ මිටියක් බැඳා වගේ රස බලන්න බැරි දෙයක්ද කියලා. ඒ සත්‍යානුපත්තියට අපි කියන ප්‍රතිපදාව කියලා. ඉතින් පොඩි සූත්‍රවල තියෙන උදාහරණයක් ගත්තොත් කොහොමද සත්‍යානුරක්ෂණය තියෙන කෙනෙක් සත්‍යානු ප්‍රාප්තියටපත් වෙන නිසා ඵලන ඥානයක් ලබා ගන්න කොහොමද කියන එක විස්තරක් තියෙනවා. ඒක විදියක විස්තරයක් ওই චංකි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක්. ඒකෙදී ලස්සන කතාවක් තියෙන ඉදා ඉන්දියාවේ ඕපසාධික කියන ගමට බුදුරජාණන් වහන්සේ වඩිනවා කැලියට මේ වගේ. ඊට පස්සේ එතන ඉන්න විශාල ප්‍රසිද්ධ ඝනනායක බමුණෙක්. එයා බුදුරජාණන් ශ්‍රීකේ හරි පැහැදිලා ඉන්නේ. එයාට පණිවිඩයක් ලැබෙනවා ගෞතම සරුවචන් වහන්සේ ශාක්‍ය කුලෙන් පැවිදිලා ඇවිල්ලා තරුණ වයසේදීම නිවන් දැකලා අපේ ළඟ කැලියට ඇවිල්ලා ඉන්නවා. එතකොට එයා එදා බමුණන්ගේ 500ක රැස්වීමක්. ඉතින් 500ට ආවාද කරන ගමන් එයා කියනවා මට අවශ්‍යතාවයක් තියෙනවා. මේ රැස්වීම තියෙද්දි මම යන්න ඕනේ සරුවචන්සේ බලන්න. ඒතරේ 500ම කියනවා ඒකේන තරුණයි. ඒකේන මේ අපේ ආගමට කැමති නෑ. ඉතින් යා ළඟට ඔබතුමා යන්නේක නෙවෙයි කරන්නට ඔබතුමා ඉහෙනකට පරිච්ච මනුස්සයා යා අරන ඔයා ළඟට එන්න ඕන. අපි ආවේ. එසේ මේ යන්නේ ගැලපෙන්නේ නෑ කියලා. එතකොට ඒ ඕපසාතික බ්‍රාහ්මණයා බමුණු නායකයා මේ 500ටම කියලා දෙනවා. ඒ එසේ මෙසේ කෙනෙක් ගැන නෙවෙයි කතා කරන්නේ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනිත්‍යෝ පුරිසම්ම සාර්ථි සත්තා. දේව මනසානම් බුද්ධෝ භගවා. ලස්සනට කියලා දෙනවා. උඹලා දන්නේ නැත්නම් අහගන්නilla. කැමැති එකෙක් වරෙල්ලා මං යනවා. දැන් එතකොට 500ට කරන දෙයක් නැහැ 500 පිටිපස්සේ යනවා. ගියාට පස්සේ පුදුරජනන්ති බොහොම සාදරෙන් බාර අරගෙන ඒ බමුණගෙන් අල්ලාප සල්ලාප කතා ආගියතරතුරු විමසනවා. එතකොට එතන ඉන්න කහපටික කියලා තරුණව අවුරුදු 16ක ත්‍රිවේදී ආරගු වෙච්ච ත්‍රිවේදීම දැනගත්ත උත්තම අරටුවක්. මේ පිරිසේ බාලයා. හැබැයි අනිත ඔක්කොටම වැඩිය හොඳ ත්‍රිපිටකය ත්‍රිවේදය ගැන දන්න කෙනෙක්. එයා බුදුජානකගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ලොක්කෝ දෙන්න අතර කතාවේ යද්දි මේ සොක්කෙක් ප්‍රශ්නයක් අහනවා. බුදුජානක කියනවා ලොක්කෝ කතා කරනකොට හොම්බ දාන්න ගිහිල්ලා හොට දාන්න ගිහිල්ලා ගුටි කන්න එපා. ඔබ සභා ගෞරවයේ තේරෙන්නේ දැනගනින් වෙලාව. ප්‍රශ්නේ අහන්න. කියනකොට ඕප සාධික බවුණාට ටිකක් හොඳ නෑනේ මේ තමන්ගේ කෙනෙකුට ඊට පස්සේ කියන අවසරයි ගෞතම සරුවචන් වහන්සේ මේ මිනිස්සේ අය අහන එකන හරිම ඥානවන්තයි. හරිම පිංවන්තයි. ඔක්කොම දන්න කෙනෙක් ඒ නිසාම අව탁සේරු කරන්න බෑයි කියලා. නෑ එයා වෙලාව දැනගන්න ඕනේ. වැඩිහිටියෝ කතා කරනකොට හොට දාන්න හොඳ නෑ. එතකොට ඕපසාතික බමුණා අර පොඩි පැටියා උළුපාත් කරගන්න. ඊට පස්සේ දැන් මේ ලොකු බමුණත් එක්ක ඕපසාතිකනේ කාපටික. ඕපසාතිකත් එක්ක කතා වුණා පස්සේ කෙලිම බුදුරජාණන්සි බන්නවා ඒ කාපටික කියන බමුණගේ මූණ. ඒකට එයා දැනගන්න දැන් ප්‍රශ්නේ අහන්න වෙලාව කියලා. ඊට පස්සේ කතා කරලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි මේ බමුණු පොතපත කියාගෙන. පුදුමාකාර සද්ධාවකින් මේ වැඩේ කරන්නේ. දැන් ඔබ වහන්සේ කියන එක නෙවෙයි මේ. අපි ඊටාම ගෞරවයෙන් කරනවා. අපේ සද්ධාව පොඩි සද්ධාාවක් නෙවෙයි. ඒකට බුදුන්සේ කියනවා සද්ධාවෙන් යමක් කෙනෙකුට කරන්න පුළුවන් ජීවිත පරිත්‍යාගය. හැබැයි සද්ධාවේ පොඩි හිල් දෙකක් තියෙනවා. දුර්ලතා දෙකක් තියෙනවා. ditthiyම ධම්මේ ද්විදා ද්විදා විපාකා. ඔය සද්ධාවෙන් බාර ගන්න දේ තුළ සත්‍ය සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාව නැහැ කියන දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාවෙන් කෙරුවට ගමන යයිද නැද්ද කියන්න බෑ. ශ්‍රද්ධාව ඇතුළේ කොටු වීමක් තියෙනවා. අපි ශ්‍රද්ධාවෙන් බාරගත් දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. අපි ශ්‍රද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුළ ශ්‍රද්ධාව සත්‍ය තියෙන්න පුළුවන්. ඒතර කාපටික කියනවා ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව විතරක්ම නෙවෙයි අපිට අනුස්සතියක් තියෙනවා. මෙච්චර වර්මුණු પરම්පරා ගානකින් ලියවිච්ච පොතක් මේකේ තියෙන්නේ. ඒකේ පුදුමාකාර තාර්කික ක්‍රමයකට මේක ගෙනල්ලා තියෙන්නේ. හොඳ ව්‍යාකරණයක් තියෙනවා. මේ ආවට ගියාට වැල්ලේ ලියපු අකුරු නෙවෙයි. ඊට පස්සේ බුදුදහම කියනවා අනුස්සතියත් එහෙමයි. අපිට දැන් ඉස්කෝල වල ගිහිලා උගන්වන පොත අනුස්සතිය කියන්නේ සුතමේ ඥානෙ. කවුරු හරි කියන දේ අහගෙන ඉන්නවා. එයා අයියා වගේ කිව්වට අපිත් ඒක විභාගය සඳහා ඉගෙන ගත්තට ඕක තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ওই සුතියට අහුවෙන්නේ නැති කොටස තුල සත්‍ය තියෙන්න පුළුවන්. එතකොට කාවටික බ්‍රාහ්මණය කියනවා ස්වාමීන් මේ ශ්‍රද්ධාවයි අනුසුතියක් විතරක් නෙවෙයි අපේ රුචියක් තියෙනවා අපිට තේරෙනවා මේ ශ්‍රද්ධාව අපි ගත්ත ශ්‍රද්ධාව තුළ සත්‍ය තියෙන නැත්නම් අපි බොහොම කැමැත්තෙන් කරන්නේ අපිට පටවලා නෙවෙයි ස්වච්ඡන්දයෙන් කරන්නේ ඒතර බුදුන්ස කියනවා කාපටික ලෝකේ මිනිස්සෙක් යම තීන්දුව කරන පහයි තියෙන්නේ සද්දා රුචි බොයි කියන නැතන අනුසව ආකාර පරිවිතක් දිට්ඨිනි ජහනක්කන්ති අපිට ඉන ප්‍රශ්නයක් අපි විසඳන්නේ ওই පහෙන් සද්ධාව නිසා අපි සද්ධාහට ගැලපෙනදී බාර ගන්න අනුස්සවේ පොතේ ලියලා තියෙනවා නම් අපි කොහොම හරි කමන්නේ ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. රුචියට අහු වෙනවනම් මගේ රුචිය නම් අපි කොහොම හරි ඒක සාධාරණීකරණය කරනවා. ඒ වගේම ආකාර පරිවිතක් තර්කයට ගැලපෙනවනම් අපි බාර ගන්නවා. ditthi nijjhanak kanti මගේ දෘෂ්ටියට ගැලපෙනවනම් බාර ඔය පහේම අර දුර්ලකම් දෙක තියෙනවා. ඔය පහේම ඔබ බාරගත්ත දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ ප්‍රතික්ෂේප කරපු කාලය තුළ සත්‍ය තියෙන්න පුළුවන් කියලා. ඒකට කාපටික බ්‍රාහ්මණයා කියනවා දැන් මම බෝල තුනක් දැම්ම තුනටම සරුවත් chance සික්සර්මයි ගැහුවේ. තව දෙකක් බුදුරජාණන් වහන්සේම දාලා පහක් දාලා කියනවා උඹ ওই නගන තර්කයෙන් යන්න බෑ. ඒ නිසා කරුණාකරලා මට යන පාර කියන්නේ කියලා. දැන් අපි දෙන්න ගැලපි ඔබ වහන්සේ බුද්ධහම ගලපනවා මම බ්‍රාහ්මණාගම ගලපනවා. අපි දෙන්නම දෙකේ දක්ෂයෝ. නමුත් ඔබ වහන්සේ කියන අපේ ක්‍රමේ මේ ක්‍රම පහට යන්නේ. සද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක්ක දිට්ඨි නිජානක දුබාන්ති කියන ඒ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඒ සද්ධාහට ගැලපෙන්නේ නැති දේ තුළ, රුචියට ගැලපෙන්නේ නැති දේ තුළ, අසු විරු ඥාන වලට ගැලපෙන්නේ නැති දේ තුළ, ආකාර පරිවිතක්කට ගැලපෙන්නේ නැති දේ තුළ, දෘෂ්ටියට ගැලපෙන්නේ නැති දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. මම බාර ගන්නවා. අපි යනවා ඉදිරියට. ඔබ වහන්සේ කියන්නේ එහෙනම් කොහොමද අපි සත්‍ය හොයන්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන පෙළපතක් උගන්වනවා. සද්ධා ජාතෝ උපසංකමති. උපසකම්ම උපතංකමන්තෝ පෛරුපාසති. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. හොිත සෝතෝ ධම්මං සුනාති. සුත්තා ධම්මං ධාරේති. අපිට මේ ලෝකේ සත්‍යක් හොයන්න ඕනේ කියලා මොකද්දෝ සද්ධාාවක් ඇති වෙන. ඒ කියන්නේ අපිට මේ කාලබිල හිටියට මදි, ಜಾතිය බෝ කරාට මදි, පොත්පත් ලිවට මදි, හම්බ කරාට මදි ආධ්‍යාත්මික අවශ්‍යතාවයක් අපිට තියෙනවා. අපි ඒකට කියනවා ඒ භෞතික වස්තු විලා ඒක නෙවෙයි මේ ලෝකෝත්තර දෙයකට සද්ධාාවක් එනවා. ඒ සද්ධාව නැති කෙනෙක් ලෝකේ කවුරුත් නැහැ. හැම කෙනාටම සද්ධාවක් තියෙනවා. අඩු ගන්න වේ යටක් තියෙනවා. මී මැසටක් තියෙනවා. මී යටක් තියෙනවා. නැත්තම් වේය කොහොමද උදේ ඉඳලා හැන්ද වෙනකම් එක දිගට වැඩ කරන්නේ ඕටයි මිල්ලනද බටා ඉල්ලනද ට්‍රාන්ස්පෝර්ට් ඉල්ලනද මොකක්වත් නැහැ. අපේ එක්කට වැඩක් කියපු ගමන් ඌ අහනවා ප්‍රශ්න 10ක් විතර මට කීයක් ගෙවනවද ට්‍රාන්ස්පෝර්ට් දෙනවද කෑම කොහමද වයිෆ්ට ඉන්න තැනක් තියෙනවද ප්‍රශ්න මොකක්වත් නැහැනේ වේයෙක් ගැනවත් කූඹියෙක් ගැනවත් බැලුවොත් කොහොමද කරන්නේ? ඒ හැම සතෙක්ම සද්ධාවක් තියෙනවා. අපි ළඟ තියෙන සද්දාට කිට්ටු කරන්න බෑ. ඔය වේයෙක් අපද්‍රව්‍ය එකතු කරලා ඒකේ දිලීර බවලේ දිලීර වලින් හොඳම ටික අරගෙන මහ වේදෙනට කණ්ඩ දීලා රැජිනක් හදලා ඒකේ වේයෙක් වගේ 15 දිනකට වැඩිය ලොකුයි. උදේ ඉඳලා හැන්ද වෙනකම් බිත්තර දානවා. තාම මනුස්සයට ඒක හොයාගන්න බැරි නෑනේ ටෙක්නික් එක. වේයෝ කාමින් පටන් ගත්තේ අපිට අවුරුදු ලක්ෂ ගණනකට ඉස්සෙල්ලා. මීමැස්ස හදනවා රාජකීය ජල්ලි කියලා දෙයක්. ඒක දුන්නාට පස්සේ රජමැස්සි අනික් මැස්සෙකුට වඩා පස් ගුණයක් විතර ලොකු වෙනවා. තාම මනුස්සයාට මීමැස්සගේ වගේ sannivedana ක්‍රමයක් හොයාගන්නත් බැරි වුණා. මී වදේක තරම් එකමුතුවක් හොයාගන්නත් බැරි වුණා. ඒ තරම් දක්ෂකමකුත් නැහැ, රාජකීය ජල්ලිත් නැහැ. රොයල් ජෙලි කියලා විකුණනවා බඩු වර්ගයක් මේ දවස්වල. ඒව නිකන් මීමැස්සගේ පස්ස පැත්තලේක ආවටවත් වැඩි අපා. ඒ නිසා උන් ළඟ අපිට වැඩි ලොකු සද්ධාවක් තියෙනවා. මේ අපි මේ පැහියෝ වගේ මේකට මනුස්ස ලෝකේ කිව්වට කැරපොත් එකෙන් ගහුවනම් ඒ කැරපතු ලෝකයක්. මීමැස්සෙන් ගහුවන එක මීමැසි ලෝකයක්. උන්ට එක විවස්ථාවක්වත් නැහැ, පාර්ලිමේන්තු മന്ത്രിත් නැහැ, ඔච්චර ඇමතිවරුත් නැහැ. අපිට විතර. වැඩි ලස්සනට යන හැටි බලන්න. ඒ නිසා අපි අතර සද්ධාව අතර කිසි වෙනසක් නැහැ. අපි ඔක්කොටම සද්ධාවක් තියෙනවා. සද්ධා ජාතෝ උපසංග සද්ධාව තියෙනවනේ නිකන් ඉන්න බෑ හොයා විදිනවා. ඊර්ෂින්නාංශ කෙනෙක් ගාට යනවා. හාමුදුර කෙනෙක් ගාට යනවා. ස්වාමි කෙනෙක් ගාට යනවා පල්ලියට යනවා ගිහිල්ලා හැම තැනම එවිදිනවා. ඒ අපිට අර පය දාච්ච බල්ලෝ වගේ අපි සද්ධාව තියෙනකොට ඉන්න බෑ. එළඹෙනවා. කාට හරි කාගේ හරි ළඟට යනවා දන්නවා මෙතන මොකක්ද අඩුවක් තියෙනවා කියලා. උපසංකමන්තෝ පෛරුපාසීලා එක්කෙනෙක් එළඹෙන කට්ටිය එක්කෙනෙක් විතර වැඩිපුර ඇසුරු කරලා බලන්න. එින් වෙන හැම කෙනත් එක්කම ඇසුරු කරලා බලන්න අපිට ජීවිතේ දිග නැහැ. යම් කිසි කෙනෙක් අල්ලගෙන ආයසුරු කරනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදාති. එතකොට කන් දෙනවා මේ මනුස්සයා කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද? එහෙම නැත්නම් දවල් මිගෙල් රෑ දානියෙල් සෙල්ලමක් ගෙනියන කෙනෙක්ද? නරක න්‍යාය පත්‍රයක් තියෙන කෙනෙක්ද කියලා ඇසුරු කරලා බලන බලනකොට එයාට තේරෙනවා මෙයා යම් ප්‍රමාණයට කියන දේ කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කරන දේ කියනවා. විවෘතයි කියලා දැනගත්තොත් පමණක් එයා සෝතං ඕදාති. එයාට කන යොමු කරනවා. ඇසුරු කරලා එයා මේ චාටුකාරයෙක් නම් බොරු කාරෙක් නම් අපි කන්නේ සෝතං ඔයිත සෝතෝ ධම්මං සුනාති. කන්න නතු කරගෙන ඉන්නවා මේ විශේෂයෙන් ඉඳගෙන බණ අහනවා නෙමෙයි මෙයා කියන කරන දේ බලනවා. බලනකොට යාට තේරෙන පටන් ගන්නවා මෙයාට ජීවිතේ પરමාර්ථයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා සීලයක් තියෙනවා අපි පැත්තෙන් කියනවනේ. ඒක බලනකොට යාට ඇහෙන්න පටන් අර ගන්නවා මෙයා ජීවිත ගොඩනගාගෙන තියෙන ප්‍රතිපදාවක. ඒ ප්‍රතිපදාවේ කියවන හරහා කෙරෙනවා. ඉතින් ඒක ඇහෙනකොට එයා දන්නවා මම ආපු සද්දාව හරි මේ මිනිස්සයා කියන දේ කරන කරන දේ කියන කෙනෙක් කියලා සුත්වා ධම්මං ධාරේති. ඒ ඒ ධර්ම කොටස් හිතේ තියාගන්න. යාගේ ඔළුවට එනවා ලක්ෂයක් දේවල්. රේඩියෝ එකේ එකක් ඇහෙනවා, ටෙලිවිෂන් එකක් ඇහෙනවා, පොත්වල එකක් තියෙනවා, ඉංග්‍රීසි භාෂාව එකක් තියෙනවා, සිංහල භාෂාව තව එකක් තියෙනවා, දෙමළ භාෂාව තව එකක් තියෙනවා, මහායාන තියෙනවා, තේරවාද තියෙනවා, කෝටියක් එනවා. එනකොට ඒ අර ගැළපෙන දේ, අර්ථ දනවන දේ හිතේ රැඳෙනවා. ඒකට අපි කියනවා හිත ධර්මයේ දරණොයි කියලා. අපිට කියන දේ පැය 24ක් ඇතුළත 150ක් අමතක වෙනවා. අවුරුදු 100ක් යනකොට සියල්ල අමතක වෙනවා. ඒක තමයි මනුස්සයාගේ හිතේ හැටි. ඉතින් අපි ඒතියෙද්දි සමහර දේවල් රැකගන්න. ඒ රැකගන්නේ අර අවස්ථා ටික හරහා. සුත්තා ධම්මං දතානං ධම්මානං අත්තං උපපරික්කති. එයා ගල්පලා කරලා බලනවා මේ මනුස්සයා කියන දේ අර්ථය අනික් කට්ටිය කියන දෙත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියලා. එයා මේ මේ අනිකම් මේ ගුඪ ධර්මයක් දේශනා කරනවාද? අද්භූත දෙයක් කියනවාද? එහෙම නැත්නම් තර්කයට ගැලපෙන දෙයක්ද කියන්නේ කියලා හොඳට බලනකොට එයාට හිතෙනවා මේ පාරවල් ටික ඔක්කොම මේ වෙනකොට ආපු මේ පීවර වයින්කොට මේක කරලා බලන්න ඕනේ. එතකොට මේ සද්ධාව දැන් කුසල ඡන්දයක් පාටපත් වෙනවා. ඇහලා නතර කරන්නේ අර පීවර ඔක්කොගෙම බහු කරාට පස්සේ ඡන්தோ ජායති. අර හිතනවා වෙලාවක් අරගෙන මනුෂ්‍යක් කියන විදිහට ඉඳගෙන පොඩ්ඩක් බලන්න. මේ මනුෂ්‍යක් කියන විදිහට අපේ වචනෙන් කියනවා සක්මන් කරලා ටිකක් බලන්න. මේ මනුස්සයා කියන විදිහට දත් මදිනකොට පොඩ්ඩක් බලන්න ඕන. මනුස්සයා කියන විදිහට දත් කනකොට බත් කනකොට ටිකක් බලන්න. යනකොට එනකොට කනකොට බොනකොට බලන්න ඕනේ මේ කරලා බලලා ඔය කියන දේ කළ හැක්කක්ද කරනකොට මට වදිනවද මට තේරෙනවද කියලා. එතකොට තමයි යා ඒ කුසල ඡන්දේ පහළුනේ නැත්තම් අපි කොච්චර කිව්වත් උත්සාහ කරන්නේ බනහන උඟ දෙනෙක් බනහන්නේ කලයේ මුණින් නමලා තියාගෙන. මේ කොච්චර වතුරයක් කරුවක්වත් හරියන්නේ නැහැ. පීලේ යටට කලයක් නැමුවත් නොපිරේ කලේ 60 පැයකින් බැලුවත් ගුණමැද එකා ගුණ නුවණ බණ දහමින් බැලුවත් උගේ ගතිය වුණාරි මැරුවත් බණ අහනවා කිලෝරක් නැත සත්ත පහක වැඩක් නැහැ කලේ මුලින් නමලා තියෙන්නේ කඳුලක්වත් ඇතුළට යන්නේ ඒක තමයි සාමාන්‍ය ස්වභාවය මේක උඩ පැත්ත හරවන්නේ කොහොමද අහන දේ මේ කණින් ආව ඒ කණින් ගියා කවදා හරි කුසල ඡන්දයක් පහළ උත්සාහ කරන්නේ අර රැඳිච්ච කොටසේ තමයි අපේ හිතේ පොඩ්ඩක් හිටිනවා. එතකොට යාට උත්සාහ කරන උත්සහීත්වා තුලයේදී. එතකොට යා ජීවත් වෙච්ච මිනිස්සෙක් නවරුදු 20ක් 40ක් 50ක් 60ක් 70ක් ලෝකේ. එතකොට බලන දැන් මේ අලුතින් ඉගෙනගත් එක නිසා මට ආසාහනේ අඩුවීමක් වෙනවද? ආතතිය අඩුවීමක් වෙනවද? සම්බන්ධතාවලදී මට පහසු ක්‍රමයක් තේරෙනවද කියලා තුලනයක් යනවා. ඒක තමයි ඔය මනුස්ස මනසේ තිරසනාට වැඩිය අපිට හම්බෙලා තියෙන අතිරේකදී අපිට යමක් ලැබුණාට පස්සේ අපි ඒක ගලපලා බලන ගතියක් තියෙනවා. තුලනයක් තියෙනවා. ඒ තුලනය නැති වුණොත් ඉතින් මොලේ නරක් වෙලා, ලෙඩ වෙලා මොකක් හරි ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ගත්ත කිසිම දෙයක් අපි තුලනය කරන්නේ තුල යittaa පදහත. යාට තේරෙනවනම් මම මේ ටිකක් උත්සාහ කරා මේකට මෙච්චර සාන්තියක් තියෙනවයි කියලා. යාට හිතනවා එහෙනම් දැන් මම මෙතෙක් කරන ගිය සම්ප්‍රදාන කුල දේවල් පුළුවන් තරම් අඩු අඩු අඩු අඩු කරලා මේ හරියනක මේ වැඩි වැඩි වැඩි වැඩි කරන්න ඕනේ. එතකොට ඒ ඒ ගන්න වීරිය මේ වෙනකොට පියවර 7 8කින් පෝෂණය ලැබලා තියෙනවා. එයා ඒක ඇතුළට අරගෙන තියෙන අර කියපු දෙයම කරනවා නෙවෙයි. දැන් ගැළපෙන දේ අරන් තියෙනවා. ඒකට පදන් වීර්ය කියලා මේකට කියනවා. එයාට කවුරුත් කියලා දෙන්න ඕනේ හරියට මේ වෙලාවට වාඩි වියම් මේ වෙලාවට සක්මන් කරපම් අරක එයා දන්නවා. කෙරුවොත් ගොඩ. එහෙම නැහෙනේ. කවුරුත් රැවටෙන්නේ නැහැ. අන්නෙතින් යනකොට ඒ එන පදන් වීර්ය කියන එක හුඟක් වෙලාවට ගිය ආත්මෙන් ගෙන අප එකක්. ඒකේ සාමාන්‍ය දෙයක් වෙන්න බෑ. ඒ එහෙම මේ එක ජීවිතයක එහෙම කොට නගන්න පුළුවන් එකක් නෙවෙයි මේක. පරණ ගින්නන ලද අපේ උපනිෂේ සම්පatti තියෙනවා. සත්පුරුෂ සංසේවනයත් ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණයත් ලැබෙනවා. සත්පුරුෂ ආශ්‍රයත් ලැබෙනවා. යාට හිතෙනවා දැන් මේක කරලා බලන්න ඕනේ. එන්න හරියට දර කොටයකට කුණ්‍යක් තියලා කුණ්‍ය අවුලා ගත්තට පස්සේ ගහන්න ගහන්න ගහන්න කුණ්‍ය ටික ටික ටික ටික ටික දර කොටේ කපාගෙන පලාගෙන බයින. අනේ පදහන් වීරිය එනකොට යාට තේරෙනවා කුඤ්ඤ ගලවලා ගියොත් ස්රින් ගාල පැනලා. හරියට කකුල් දෙක දිග ඇල්ල කොටේ හිර කරගෙන කුඤ්ඤ තියලා ගහන්න ගහන්න ගහන්න ගහන්න අර මහා කොටේ අර කුඤ්ඤ ගානට පලාගෙන බහින. යාට තේරෙනවා ගහන ගහන පාරට මේක බහිනවයි කියලා. මහා ලොකු ප්‍රතිඵල නෙවෙයි හම්බෙන්නේ. මම මේ කරගෙන යන වැඩේ මට සාන්තියක් හම්බ වෙනවා. අසහනේ අඩුවීමක් තියෙනවා. ආතති අඩුවීමක් තියෙන. ඉස්සරහට යන බාධාවකුත් නැහැ. හිමීට මීට බහිනවා. එතකොට පහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති කියලා බුදුජානනාංශේ වචනයක් සඳහන් කරනවා. මෙහෙම කරනකොට ඒ කරන වැඩි හරියට দাঁඩි දාන වැඩක්. හරියට ඇඟමාරු වැඩක්. ඇඟ රිදෙනවා. හැබැයි යට පුදුම සතුටක් එනවා. දැන් යන්නේ ගඟ දිගේ ඉහළට කියලා. මේ ලෝකයා යන ගමනක් නෙවෙයි. ලාභ සත්කාර සම්මාන සිලෝක ගමන නෙවෙයි. මේක යන්න පුළුවන්. ඒක කාගෙන ඇතුළට යන්න ඕනේ. එතකොට යාට කයනුත් පරම සත්‍ය තේරෙන්න පටන් ගන්නවා පුදුමාකාර වැඩ කිරීමේ හැකියාවක් එන්න පටන් ගන්නවා. පුදුමාකාර විදියට කවුරු මන්දෝත්සාහය කරත් එයාට තේරෙනවා මේ මිනිස්සු මේ මාව මන්දෝත්සාහය කරන මේ පිස්සු කෙලින්ද ලෞකික දේවල් වලට. මේ වැඩේට මන්දෝත්සාහය කියලා දෙයක් නැහැ. ඒක නිකන් අර දුවන වාහනේ බැටරි එක දුවද්දිම charge වෙනවනේ. එයාට තේරෙන්න පටන් ගන්නවා ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක් මේ ලෝකේ ඒගොල්ලෝ එක එකනාගේ ලාභ ලැබෙනකන් සම්මාන ලැබෙනකන් සහතික ලැබෙනකන් ඉන්නේ. කාගෙන යනවා කිය. අන්නේ කයනොත් ඒ පරම සත්‍ය සාක්ෂාත් කිරීම සීලය සමාදන් වෙනකොටත් තේරෙනවා. මම දැන් ඉස්සර වගේ නෙවෙයි මම දැන් සීලේක ඉන්නේ කවුරුත් රවට්ටන්න නෙවෙයි. මගේ සීලය. ඊට පස්සේ සමාධි ශික්ෂාවෙදිත් තේරෙනවා. මගේ කයකට සාක්ෂි දෙනවා. හැබැයි කිත අමාරුවෙන් උපයන්නේ. දාඩිය දාගෙන කීල්ලෙන් දාඩිය වැක්කෙදි දස දතර දත තියලා හපල උඩුතලට දිව තියලා තද කරලා කාගෙන තමයි භාවනා කරන්නේ. ඉන්ටපු ගමන් එයාට තේරෙන පටන් ගන්නවා කවදාකවත් නැති විදිහේ ඒ කයෙන් සාන්තියක් එනවා. ඊට පස්සේ ditthi visuddhියට ගියාට පස්සේ එයාට තේරෙන පටන් අර ගන්නවා මම මෙතෙක් කල් ගහලා තියෙන්නේ වැරදි මරේ. මේකේ පැලෙන්නේ මේ ගල. මේ කොටේ. දැන් මරේ හරි. මේක ගැව්වට පස්සේ පැල ඉර දිගේ පලාගෙන යනවා. ඒතර තේරෙනවා වැරදි විදිහට තියලා කොච්චර ගැහුවත් හරියන්නේ නැහැ. අපි හරස් මාංශයට තියලා කුණ්‍ය ගැවට වදින්නේ නැහැ. දික් මාංශයට තියලා ගහන්න ඕන. ගැටේ නැත්තනකින් තියන්න ඕන. එහෙම නැත්නම් කාර් එක රිවර්ස් ගියර් එක දාලා තියදී කොච්චර පෑගුවත් යන්න ඕන තැනට යන්නේ පස්සට යන්න. ඉතින් අපි ඉන්නේ දැන් මේ රිවර්ස් ගියර් එකේ දාගෙන හයියෙන් පාගන. පාගන්න පාගන්න පිටිපස්සට යන්න. ගියර් එක දාගත්තට පස්සේ අර තේරෙන පටන් ගන්නවා මම මෙතෙක් කල් ඉඳලා තින්නේ අම්මන මරි තකතිරු දිට්ඨිය. දැන් නැහැ. ඒක නැති වෙච්ච ගමන්, ditthi නැති වෙච්ච ගමන් බුදුමාහාකාර සැකතොගයක් එන්න පටන් ගන්නවා. මේ මුළු ලෝකෙටම වැරදිලා නැත්තම් මට වැරදිලාද කියලා. මොකද මුළු ලෝකෙම යන්නේ අන්ධ භූතවනේ. ලෝකෙම යන්නේ අන්ධ භූතව. තීමනුසර තේරෙනවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා අබෞද්ධ වේවා මේ ලෝකයේත් එක්ක බහුජන මතයට ගියොත් අසරණයි අනාතයි ගොඩ එන්නේ නැහැ මේ ඔක්කොට විරුද්ධ යන්න පුළුවන් මේ මුළු ජනතාවට විරුද්ධ යන්න පුළුවන් ඉතින් ඒකට සැකයකින් තොරව කාටවත් ගොඩ එන්න බෑ. ඉතින් සැකේ ගිහිලා එක එක නැන් අපි අහන අහන එකෙකුටවත් උත්තර දෙන්න සුදුසුකම් නැහැ. උන් ඊට වැඩිය සැකෙන් ජීවත් වෙයි. ඉතින් ඒ නිසා මේ කාංකා විතරන විසුද්ධිය ආවට පස්සේ මේ සසර දනව්වේ අපි අතරන වේලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවනේ කියලා හිතෙන. හැම කෙනාම අපිට එක එක දේවල් අතර දෙන්න හදනවා. ඒ ඔක්කොම න්‍යාය පත්‍ර. එක එක නාගේ ගුණ්ඩු. එක්කෙනෙකුටත් තේරෙන්නේ. එක්කෙනෙක් දෙන්නේ තරහින් නෙවෙයි බොහොම අනුකම්පාවෙන්. හැබැයි තකතිරු. බොහොම කරුණාවෙන් හැබැයි තකතිරුයි. බොහොම මුදිතාවෙන් හැබැයි තකතිරුයි. බොහොම උපේක්ෂාවෙන් හැබැයි අඥාන උපේක්ෂාවෙන් දෙන්නේ. ඉතින් මේ ජවයෙන් යන කෙනාට තේරෙනවා මේ මිනිස්සු උගත්කන්ද, පොහසත්කන්ද, නිලතලද ඔක්කොම ලැබලා තියෙනවා. කොහාටද එලවන්නේ? ඔක්කොම මාර රාජ්‍ය ගත කරනවා. ඊට පස්සේ අර තේරෙන්න පටන් ගන්න මේ සැකේ නැතු යන්න නම් උඹ කවුරුත් අදහන්න එපා. උඹේ සීලෙ විතරක්ම අදහපන්. තමන්ගේ සීලෙ විතරම අදහන්න තියෙන්නේ. ඒ ඊට අමතරව බුද්ධ ධම්ම සංඝ කියන තුන අදහනවා. ඒකේ එන්නේ එන්නේ වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද අනිත් හැම කෙනාම ඇදහිල්ල ඉල්ලනවා. යාර තේනවා කිසි කෙනෙක් ගන්න සුදුස්සෙක් නෙවෙයි. එතකොට ඒක එනකොට කාංකා විතරන විශ්දිර ගියාට පස්සේ ආ තේනවා මාර්ගය අමාර්ගය දෙක නිටතරම තියෙනවා. අපේ ශාන්ති ඇහුවාගේ හැම වෙලාවෙම මේ ජීවිතේ අපායක් තියෙනවා දිවි ලෝකෙත් තියෙනවා. ඒක උඹ තීනු කරපන්. දෙවන්නේක් නෑ. ඒකට මේ පොළොව යටට යන්න හරි උඩට තාවතින්සි තියෙන මෙච්චර ගව් ගන්නට උඩින් කියලා පොතේ ලියලා තියෙනවා. මම බුරුම රටේ ඉඳද්දී මේ ජර්මන් ජාතික කාන්තාවක් ඇවිල්ලා පැවිදි වුණා. ඉතින් අමාරු ඒ සයිඩෝ ගණන් ගන්නෙම නෑ. ඉතින් ඒ කාන්තාව අපිට ගිහිල්ලා මේ වගේ විශාල අරණ්‍යයක් අපි හැදුවා ප්‍රොජෙක්ට් එකක්. ඒ කරන වෙලාව ගොඩක් යාළුලා කිව්වා මේ ඔගොල්ලෝ ගාව තියෙනවද බුද්දිස් කොස්මොලොජි මේ දිවි ලෝකෙට තියෙන හැතැම්ම ගානයි අපායට තියෙන හැතැම්ම ගාන තියෙන පොතක්. ඒක කියනකොටම මට hina යනවා. ඒ කියන්නේ මට ඕක අදාළ නැහැ. ඉතින් අම්මන්නේ කියනවා ඒක නෙමෙයි තියෙනවනම් කියන්න කියලා. පස්සේ මම බැලුවා ඇවිල්ලා ප්‍රොෆෙසර් කේන් ජයතිලගේ පොතක් තිබුණා. ඒ බුද්දිස් කොස්මොලොජි හෙව්වා හෙව්වා හෙව්වා. මේ ඇවිල්ලා මට පොත හොයාගන්න බැන්න. මොකද මම මේ විෂය මගේ ගෝචර විෂයක් නෙවෙයි. ඊට පස්සේ මම ලිව්වා අනේ sorry මේ පොත දෙන්න ඕනකම තියලා දෙන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒ කියනවා මං වගේ කාල කන්නියෙක් ඇත්තේ නැහැ. මේ ධර්මයේ හොයාගෙන මුළු ලෝකෙම යනවා කොහොක්වත් නැහැ තියෙන එක ඒකට රුචි නැහැ. ඒ පොත තියෙන එක ඒකට රුචි නැහැ. මම කිව්වා එහෙම ගන්න නෙවෙයි මං කවදාරි හම්බ වෙච්ච ඉලාක එවන්නම් කියලා. ඉතින් සමහරු ඒකම පැටලෙනවා. පැටලුණාට පස්සේ මේ මාර්ගය අමාර්ගය දෙකේ මේ වගේ වයර් එක මාරු වුණාට පස්සේ කොහේ යනවද හොයන්න බෑ. සරලව කියනවනම් අහිංසකම නැති වෙනවා සතිය නැති වෙනවා. ඉතින් මේ පාර දිගේ ඔය යනවා හරවලා තිබ්බට පස්සේ යන පාරේ වගේ. ඉතින් මේ ඔක්කොම කඩාගෙන නැවත නැවත සතියට එන්න අපේ මම දැන් මගේ මාතෘකාවට ගන්න හදන්නේ සතිය වළක්වන්න කීයක් දේවල් අපේ ඔළුවට එනවා. මේ හැම එකටම විශේෂත්ව වෙනාට පස්සේ වෙන්නේ මොකද්ද? ක්ෂණය පන්නනවා. අපි අහිංසකකම නැති වෙනවා. ඔලොමොල වෙනවා. ඊට වැඩි හරියම ලේසි සතියට එන්න, අහිංසක වෙන්න, ඔලොමොල වෙන්න එපා. එහෙම කරනකොට පේන පටන් අර ගන්නවා මාර්ගය මාර්ගයේ දෙක හැමදාම ඉස්සරහින් තියෙනවා. අපි දැන දැන හෝ දැක දැක හෝ අමාර්ගයේ මාර්ගයේ විදිහට ගන්නවා. මාර්ගයේ අමාර්ගයේ විදිහට ගන්න. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිතෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. අසාරේ සාරේ විදිහට ගන්නවා. සාරේ අසාරේ විදිහට ගන්නවා. ඒ ගත්තන කවදාකවත් සත්‍ය හෝ සාරේ බුද්ධ විඳින්න බෑ මිච්ඡා සංකප්ප අද මුළු මේ තියෙන අධ්‍යාපන ක්‍රමයම ඔය තියෙන මුළු තාක්ෂණයම මුළු විද්‍යාවම සියල්ලම මිච්ඡා දිට්ඨියක මිච්ඡා සංකල්පකේ පටන් අරන් අපි ඒක මතකයෙන් පිළිඅරන් අපි අපි අරන්ගත પરම්පරාව එහෙම gediy පිටින් දෙනවා. ඉතින් කෑට පස්සේ උන් සදා සොත්ති තමයි. ගොඩ ගන්න බෑ. කාටවත් කියන්න බෑ මේක මිච්ඡා සංකල්පයක් කියලා. ඒගොල්ලෝ මේ ආයාසෙන් ඉන කොහොම හරි ඉක්මනට යන්න අනික් කෙනාට වැඩි ඉස්සරහින් යන්න. ඉතින් ඒකට අසාරේ ලැබෙනවා. නමුත් සාරේ සාර වශයෙන් දැනගෙන අසාරේ අසාරේ වශයෙන් දැනගත්තොත් ප්‍රඥාවන්තයට හැම වෙලාවෙම ක්ෂණ සම්පත්තිය. හැම වෙලාවෙම යට තේනවා දෙකම එක හා සමානව මේසෙට බෙදලා තියෙනවා. උඹ වණ දන්නේ කෝකද කියන එක උඹයි තීන්දුව කරන්නේ. උඹ බෙදාගත් එක තමයි උඹ රස බලන්නේ. උඹ රස බලනත් එක තමයි උඹ ගිලින්නේ. උඹ ගිලපේක තමයි දිරවන්නේ. දිරෝපේක තමයි ඇඟට ඕජා උරාගන්නේ. ඉතින් බෙදාගන්නේ උඹ නම් මේසේ අරපේ කරන්න බනින්න එපා. දැන් අපිට වෙලා තියෙනවා අපි කියනවා මේසේ නරක දේ තිබුණ නිසා මං කෑවා කාලා බලනකොට ඕම් බලාපන් දීවැඩියාතේදී සීනි දීලා මං මට අමාරු වෙලා ඕන්න ඩයබටිස් වැඩි වෙලා. එහෙනම් මේ තිබුණා තෙල් කෑම මට ආසයි මං කෑව බලනකොට ඕන කොලෙස්ටරෝල් වැඩි වෙලා. ඉතින් දීපේක තමයි වැඩිකාරය කැකිල රජුගේ තීන්දුව දන්නවනේ. හැම වෙලාවෙම කවුරු හරි එකෙක් හොයනවා අපි වැරද්ද හොයන. අපි ඇවිල්ලා සුද්ධවන්තයි සුප්‍රබුද්ධයි සුත බුද්ධයි අපි ඇවිල්ලා කවදාකවත් නරක දේවල් කරන්නේ නැහැ අසෝලා තමයි වැඩිකාරය. ඒකට උසාවි තියෙනවා ඒකට තියෙනවා මේ සාමදාන විනිශ්චයකාරවරු ලෝකයක් වට කරගෙන කියනවා ඕ ඔයා හරිසෝ ඔයා හරි මට පොඩක් දෙන්නකො ටිප් එක මං අතේ වැරදි කාර්යයක් පෙන්නන්නද හැබැයි මට පිටියල්ලෙන් කීයක් හරි පඳුල්ලන්න ඕන හැම කෙනාම ওই පිටියල්ලෙන් පඳුල්ලනවා නම් ඕනේ පචයක් ඔප්පු කරලා පෙන්න මෙහෙම තියෙන ලෝකේ මාර්ගය අමාර්ග දෙක තේරුම් ගත්තට පස්සේ තියෙනවා ක්ෂණ සම්පත්තිය කියන එක නහය යට තියෙන්නේ ඕක නහය යට තියන දඹදිව ගියත් ওই නහයමයි මෛත්‍රී බුදුහාමරකන් හිටියත් ওই නහය යටමයි ඔබ බලපන් නායට හිත දාන්න බෑනේ ඇස් දෙක උඩට නෙගීලා තියෙන්නේ. අමාරුයි නායට හිත දාන දාපු ගමන් ඉසේකක් වෙනවා. ඉතින් මේ නිවනට තියෙන දොර හුස්මේ ඒක හුලන් තමයි. අත ඒකට හිත දැම්මොත් මේ ඉන්නේ නිවනේ කියලා කිව්වොත් අපිට hina වෙයි මිනිස්සු. නිකම්ම නිකම් මේ හුස්මේ හුලඟේ නිවන තියෙන වෙන්න බෑ. එහෙම කොහොමද? මේකට ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ඕනේ. දසපාරමිතා පුරන්න ඕනේ. මේකට ත්‍රි හේතුක ප්‍රතිසන්ද ලබන්න නිකම්ම නික අහුලන් වල තියෙනවනම් ඒක වෙන්න බෑනේ. ඉතින් මේ මනුස්සයාට බුද්ධමාකාර කට්ටියකට හේතු කරනු දක්වන්න වෙනවා මේ මාර්ගය මාර්ග දෙක තියෙන. හොඳම වැඩි තමයි බීරෙක් වගේ, මැට්ටෙක් වගේ, කන් ඇහින් නැති එකෙක් වගේ, ගොළුෙක් වගේ ඔය කරගෙන යන එකයි තියෙන්නේ. එතකොට මේ පරම සත්‍ය තීව්‍රක ඒක දිට්ටි නිඥානක් අන්තියක් වෙනවා තමයි තේරෙනවා මේ හරි පාරට දැම්මොත් එක චිත්තක්ෂණයකින් එක චිත්තක්ෂණයක නිවන තියෙනවා චිත්තක්ෂණ දෙකක් දැම්මොත් දෙකක නිවන තියෙනවා තුනක් දැම්මොත් තුනක නිවන තියෙනවා එහෙම කරගෙන යනකොට මේක කස කැවීමක් කස කනවා Java කැවීමක් Java වෙනවා තෝරණයක් ලැබනවා මනුස්ස හිතකට හිතා ගන්න බැරි තරම් එක චිත්තක්ෂණයක ඉච්චර ගැම්මක් නැහැ දෙකක නැහැ තුන හතර පහ හය එකට කැපිලා එනකොට පුදුමාකාර. එතකොට එයාට දික්ටි නිජහනක් හන්තියක් එන්න පටන් ගන්නවා. මේක සාන්තියක්. මේක අනික් මිනිස්සුන්ට දැන් මේක ගූඪ බලයක් වෙලා, গুপ্ত බලයක් කරලා නමුත් මට හොඳට තේරෙනවා. මේ නිකන් වර්තමාන මොහොතේ හිත පවත්නවා නම් ඔච්චරමයි. වෙන මොකක්වත් නැහැ. ඔළුව කරකෙච්චාවයි, අඟට තදෝ ගතිය දැනෙච්චාවයි, ආලෝකය දැනෙච්චාවයි, අන්ධකාරය දැනෙච්චාවයි, ස්තුති කරපදාවයි, බැනපදාවයි මොනවා වුණා. සතිය පවත්වන්න බැරිද? කාටවත් කට ඇරලා බෑ කියන්න බෑ. ඉතින් අපි අරව මෙව්ව දිගේ කණු ගන්න කරන ඇයි මට සත්‍ය පවත්තර මිනිහට මෙහෙම වෙන්නේ අර වෙන්නේ අර ඒ කතා කරන පටන් අරගත්තොත් ඒ හැම වෙලාවෙම අහිංසකම නැති වෙනවා. ඒ හැම වෙලාවෙම නියතමානිකම නැති වෙනවා. සතිය නැති වෙනවා. හැබැයි ඒකද ඒ වෙලාවෙම දැනෙනවා. ඒ වෙලාවෙම දැනන මං සතිය නැහැ කියලා. ඉතින් ඒ අර සතියේ ඉන්නකොට දැනෙනවට වැඩිය විශාල ඥානයක් තියෙන්න ඕනේ. සතියේ නැහැ කියලා දැනගන්න එක. මම දවල්වල එක්කෙනෙක් උත්සාහ කරලා දුන්නා. ඒ සතිය නැති වෙනකොට පශ්චාත්තාප වෙන්න එපා. ආත්ම නිෂේධනයක් කරගන්න එපා. මේ හිත සතිය නෑ. පිට ගිහිල්ලා. මම දන්නවා. ඒ ඥාණය තියෙන කෙනාට විතරයි ආ සතිය අරමුණ තියෙනවා. මං ඉන්නේ සතිය නෙවෙයි. දැන් ඕන්න මේකට යන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඒ වෙනකොට භාවනා 100ට 50ට වැඩි කොටසක් ඉවරයි. මගේ හිත සතිය තියෙනකොට සතිය තියෙන බව දන්නවා. සතිය නැතිකොට නැති බව දන්නවා. දෙකේදිම නොසැලෙනවනම් එතකොට පල පල පටිප්පස් සම්බන්ධ සම්බනේ ප්‍රයෝග පටිප්පස් සම්බනේ කියලා ප්‍රයත්න කරන්න එපා. දැන් සතිය නැත්තම් නැති වෙන්න උකට සැලෙන්නේ නැතුව බලන්න හිටපන්. ආයෙ සතියට එනවා. ඒකටත් ආඩම්බර වෙන්න එපා. ප්‍රයෝගය උත්සාහය මෙනෙහි කිරීම ආතති කරන්නේ නැත්නම් ඒකට කියනවා ආයාස කරන ගතිය හිමීට නතර වෙලා නැත්තේ නැති වෙච්චාවේ යත්තේ ඇති වෙච්චාවේ මේක දිහා බලන්න හිටපන්. එතකොට තේරෙන පටන් ගන්නවා මාව කුප්පන්න කාටවත්වත් බෑ. මාව සනසඬ පිනවඬ ඇල බෑ ඇලේ දොලේ ගංගාවේදී ඇල්ලේ මගේ හිත නෑ. ඉතින් කට්ටිය ඇවිල්ලා එහෙම බලනවා මෙහෙම බලනවා පිනවන්න නලවන්න අරක දීලා මේක දීලා තිය පැහැදිලිවම කියනවා මගේ ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ මාව සනසන්න පිනවන්න මිනි මුතු මනි වලින් බෑ යණික් කට්ටිය මැරෙන්න හදනවා මිනි මුතු වලට රණ්ඩු කරනවා තෝ තෝ අරබල ගියාන පොඩු ගහනවා මෙයා ප්‍රයෝග කිරීම නතර කරනවා මේක උඹේ කැලේද කියලා උඹට ඕන නම් ඕක කියපන් නැත්තම් නෑ කියපන් උඹට දෙන්නේ ආයෙත් තියාගනි නෑ උඹට දෙනවා ආයෙත් දීපන් ඒ උරුට්ටුව නතර වෙච්ච ගමන් ආ පුදුමාකාර සාන්තියක් මේ ලෝකේ තියෙන. අපි මේ උරුට්ටු වීම හරහා තමයි එකට එක කියන්නේ ගිහිල්ලා තමයි පරිප්පුව කන්නේ. කැලේ හිටියලු හොන්දටම හිතුවක්කාර හිවල්ලු දෙන්නේ. එක එක එක එක සමා වෙන්නේ. දෙන්නම හිවල්ලු එකෙකුට ගාය. ඌගේ වලු මචං අපි දෙන්න විතර කැලේ ඉන්නේ අපි දෙන්න සෙල්ලම් කරමු කියලා. අනිත් ඒකට මට බෑ කියලා. අරු කිවලු එහෙන් බෑ මං කවුරක්වත් නෑ ඔබ ඔත් ඉන්නේ නැත්නම් වරින් නැත්නම් ගණන් උඹ අර කමේ කියලා. ඉතින් අරූ කරලා ඉතින් ගුටි කන්න බැරිද? හා හොඳයි කිව්වා. ඉතින් අරූ ගිහිල්ලා දුවන ගිහිල්ලා කෝටුවක් ගෙනලා දෙකට කඩලා කළු මේක උඹේ කෑල්ල මේක මගේ කෑල්ල උඹ දැන් මගේ කෑල්ල ගන්න රණ්ඩු කරන්න ඕනේ මං උඹේ කෑල්ල ගන්න රණ්ඩු කරනවා කියලා අරු අර ගායතිනේ රිලවා ඊවලා අර අයින්තක ඊවල ගාඩ පැනලු කෑ ගන්න දීපේක මගේ කෑල්ල කියලා අරු ගෝල තින් ගනින් කියලා ඉවරයි කූටු කෑල්ලන්නේ ඔය ටික බැරුවනේ අපි මේ තට්ටු මේ තටවන්නේ ඔය ඉල්ලන දේ දීපන්. ජිනේ කදරියන් දානේ එන කෑදරයට දීපන්. සච්චේන අලිකවාදීනං ඕන බොරු කෙනෙකුට සත්‍යයෙන් කෙලින්ම කතා කරපන්. ඉවරයි. ඔය කොක්ක දිගෑරෙනවා. ඔය හැකිල්ල දිගෑරෙනවා. ඉතින් අපි හිතන ඌත් වෙනවනම් අපිත් වලියට තමයි යන්න ඕන. ඌ බොරු කිව්වොත් මාත් බොරු කියනවා. ඌ ගෙවොත් මාත් ගහනවා. ඌ බැන්නොත් මාත් බයිනවා කියවම ඉතින්. ඒකට කියනවා කුප්පයි කියලා. කුප්පයයි කියලා කියන්නේ. මොනවාර කියනකොට කිපෙන එකට ගමේට කියන්නේ කුප්පයයි කියලා. නේ උඹ ඕන දෙයක් කරපන් කර්මනේ ඉන්නකොට ඉබේම ඉවරයි. ඉතින් ඒ නිසා මේ තිටි නිජාන කන්තිර යනකොට තියෙනවා මේකේ පොඩි ආර්ට් එකක් තියෙනවා. පාවා දීපං කැප කරපං ඕන දෙයක් වෙන්න පුළුවන් ඔබ කරලා තියෙන අකුසල් වල හැටියට හැම එකටම අකුසලෙට දාන්න යන්න එපා. නමුත් මේකට වෙන්න දෙන්න. එතකොට යාට තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක් ගියේ ගැටුම හරහා ප්‍රතික්‍රියාව හරහා මේ මම කියන එක මම අපාණ්ඩ එහෙම නැත්නම් මගේ අපි ඒවට කියනවා පෞරුෂත්වයේ කැපි පේන්නයි. දැන් පෞරුෂත්වයක් නැහැ අපි නිකන් ගංගා නංගගේ වැලියටයක් වගේ වෙනවා. මහා මූදේ වතුර බින්දුවක් වගේ වෙනවා. ඔය ඕන වෙන එකට වෙන්නයි. මිනිස්සයිල ඒත් අපෝ කුප්පල බලනවා අවුස්සල බලනවා ඊට පස්සේ කියනවා ඉතින් බේන කෝටු කැලේ ඉතින් ගනින් ප්‍රශ්නයක් නැහැ. එතකොට බුදුරජාණන් කියනවා දැන් ඔබ සත්‍යානු රක්ෂණ නෙවෙයි සත්‍යානුපatti. ඔබ දන්නවා මේ ඉල්ලන ලෝකෙට දීපං. ජිනේ කදරියන් දානේන. කෑදරයට දීපං. බෝරු කියාගෙන ආනම් මනම් ගොතාගෙන ඉන්න කරලා සත්‍ය කතා කරපන්. කෙලින්ම උඹට කරන්න පුළුවන් කිව්වා. ඉවරයි. මුළු ලෝකෙම කෙලිසිලා තිබ්බත් ගැලවු මාර්ගයේ ඉන බුදුරජාණන්ස කියන ඉදිකට්ටක් කෙලින් තියලා කෙලින් හිටවලා ඔකට අබහුරක් වක් කරන්න කියලා. ඔකට වැලි අහුරක් වක් කරන්න කියලා. එක වැලියටයක් හරි අබහුරක් අබහරි ඉදිකට්ට මුදුනේ හිටියද කියලා. හිටින්නේ නැහැ. ඉදිකට්ට පැත්ත වැටුනොත් මොකද වෙන්නේ කියලා. පැත්ත වැටුනොත් ඉදිකට යට වෙනවා, අබෝලට යට වෙනවා, වැලිය වලට යට වෙනවා. උඹට ඕන නම් මේක සතිය කෙලින් කරගනි. ඒකට මොන දෙයක් හරි දාපන් මොකක්වත්ම හිතෙන්නේ නැහැ. ඒකේ ඥාන පිටිමකමක් නැහැ. ඒකේ කිසිම මේ අඩුපාඩුවකුත් නැහැ. අපි වරක නිසා මට ඉදිකට කෙලින් කරගන්න බෑ. මේක නිසා බෑ කියන්නේ පුළුවන් කරගන්න පුළුවන්. කෙලින් කලයකට එන කරදරයක් වැටෙන්න ඇති. මොකක්වත් වෙන්නේ නැහැ. බුදුන්සේ සඳහන් කරනවා ගිරි ශිකරයක් ගත්තාම ගිනි සිකරේ ඒක ඝන ගලක් තියෙන උඩ ඒකට වැස්සට හේදිලා හුලකට පිහිලා අවුවට රත් වෙලා ඒකේ කිසිම අංශුවක්වත් හිටින්නේ තන්නේ ක්‍රම පිරිසිදු. ඒක ඝන සිකරයක් වගේ. එන හැම දෙයකින් වෙන එක සුද්ධ වෙන එක විතරයි. ඒකේ දූවිලි හිටින්න බෑ. වැස්සට පියගෙන යනවා අවුවට හුලකට පියගෙන යනවා එන්නේ නැහැ. මේක නැගිට ගත්තට පස්සේ තමයි සත්‍යානු ප්‍රාප්තිය ක්ෂණ මාත්‍ර වශයෙන් කරන්න පුළුවන්. මේ වෙනකොට මේ මේ සබයින ඔක්කොම කරලා තියෙනවා. ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. ඒක දිගට කරගෙන කරගෙන යනකොට එයාට පේනවා වේලාවකදී අර බොරු කරපු ෂටගති මායාවී ගති විකෘතියක් බවත් මේ කරගෙන යන සරල අහිංසක සතිය ප්‍රകൃතියක් බවත් අපි අවුරුදු 6 වෙනකන් හිටිය ඔතන බවත් 6න් පස්සේ තමයි මේ කක්කාව පුරුදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ පුරුදු කරපු කක්කාව අතහැරලා 6ට පස්සේ පොඩි ළමෙක් වෙන එක විතරයි. නිසා කාටවත් කියන්න බෑ මේක මේ ගුඪ ධර්මයක් අපි දන්නේ නැහැ කියලා නෑ. උපදිනකොට අපි බොහොමත්ම අහිංසකයි. ඕමත්ම නියතමානී. කොච්චරද කියනවනම් කක්ක පැත්තේ එළියද නැද්ද කියලා ගාලල්ල. දැන් එහෙම කක්ක පැත්තේ එළිය දැමුත් මොකද වෙන්නේ? දැන් ওই ඇඳුම් ගැලවිලා ගියොත් මොකද වෙන්නේ? බුදු අම්මේ. නඩු පිට නඩු. හරියට මේ ඇඳුම් අරගෙන ඉපදිලා වාගේ නිකන්. ඉඳගෙන එළියට එනකොටම ඇඳුම් අරගෙන ඇවිල්ලා වගේ දැන් අපි මොකද වෙලා තියෙන්නේ? බුදුන්සේ සඳහන් කරනවා කුරුළු ඇද්දෝ කැළේ ඉන්නවා. උන් හෙළුවෙන්ලු ඉන්නේ. ඉතින් කුරුළු දඩයන් කරනකොට ඉඳපු ගමන් ශිෂ්ටාචාර මිනිස්සු කැලේට ඉනවලු දර කඩන්න. ලිය. එතකොට කුරුළු වැද්දා කැලේ කැලේ පඳුරකට හැංගෙනවලු මේ ශිෂ්ටාචාර මිනිස්සු ආවොහම මේ Taman හෙළුවෙන් ඉන්නේ. ඒ බුදුහාමරෝ පඳුරකට හැංගුණාට හෙළුව වැහෙනවද කියලා. ඒ නිසා ওই ඇඳුම් ඇට ඔක්කොගෙම හෙළුව තියෙනවා. අසභ්‍ය වචනයක් නෙවෙයි. ඒ වගේ අපේ තුල අහිංසකම තියෙනවා. අපේ තුල නිහතමානිකම තියෙනවා. ඒක අපිට සාක්ෂාත් කරලා දෙන්න පුළුවන් ඒක චිත්තක්ෂණයක් සතියෙන් ඉඳ බලනද සිකරයක් වගේ ගිරි සිකරයක් වගේ කෙලින් කරගත්ත ඉදිකට්ටක් වගේ සුද්ධටම සුද්ධයි. සංසාරේ පුරා කරපු ඔක්කොම මොහ පටල කැපිලා. දැන් අපිට දෙන්න දායාදේ මොකද්ද? අභියෝගේ මොකද්ද? මේක දිගට කරපන්. කරන යනකොට පේනවා මේකයි ප්‍රകൃතිය. අපි මෙතෙක් කල ලෝකේ රවට්ටන්න ගියා. අපි රැවටෙනවා. ඒකට කියනවා ඵල ඥානය පටිපස්සද්ධිය කියනකොට බුදුන් කියනවා සත්‍යානුපත්ති වුණාට සත්‍යානුබෝධ නැහැ කිය. ඔබ දැන් අවබෝධ කරලා තියෙන්නේ. සත්‍යයටපත් වෙලා තියෙන සත්‍යානුබෝධය නැහැ කිය. ඒකට කාපටික ප්‍රාඥණේ අහනවා ඌට ඇත්තට තෑගි දෙන්න වටනා මේ අපි වෙන්නේ මේ ප්‍රශ්න ටික ඇහුවට. හොඳයි ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් සත්‍යානුපත්ති වුණාට පස්සේ කොහොමද සත්‍යානුබෝධනය කරන්නේ කියලා. නැත්නම් සත්‍යානුබෝධි මේක මම සාක්ෂාත් කරගන්න මේක බුද්ධියට සින්න කර ගන්න. මේක රේන්ෆෝස් කර ගන්න. මේ ගැල්වනයිස් කර ගන්න මොකද්ද කරන්න ඕනේ? ගැල්වනයිස් කිරුවේ නැත්නම් යකටින් අත බාල්දි නිතරම දිරනවා. ඒක නිසා සින් ටිකක් ගාලා නැත්නම් ටින් මොනවා ටිකක් ගාලා ඔක ආරසා කරනවා. අන්නේ ආරසාව කොහොමද කරන්නේ කියලා බුදුරජාණන් කියනවා සත්‍යානුබෝධනයට ආසන්න කාරණා තමයි ප්‍රධානය. මේ ලෝකයා මුන්න ಜಾති පටලැවිලි වලට කුප් වෙන දේවල් වලට ගිහිල්ලා ඒව ගැන ಗುಣ කතා කරත් උඹ පුළුවන් තරම් උත්සාහ කරපන් වර්තමාන මොහොතේ ඉන්න. පුළුවන් තරම් උත්සාහ කරපන් සතිය පවත්තා. ඒකට ප්‍රධාන වීර්යයක් ඕනේ මොකද මේක හරියට පිටියක් මැද පත්තු කර පහනක් වගේ නිතර මෙහාට උලන් අමනවා මෙහාට උලන් අමනවා පහන් දැල්ල කවදාකවත් කෙලින් පත්තු වෙන්නේ නැහැ. හැබැයි නිවෙන්න දෙන්න එපා. පුළුවන් නම් චිමිනියක් දාපන්. එහෙනම් අද්දෙන් හරි රුකුල් කරපන්. ඕක වැනෙන්න දෙන්නේ නැතුව තියාගන්න තරමට කායික මානසික ලෙඩ අඩුයි. ඒතර මේ පදන් වීර්ය ඇති වෙන්න මොකද්ද ප්‍රධාන වීර්යයක් ඇති වෙන්න ඒක නා කළ යුතු දේ අර කියපු කාරණා ටික පිටිපස්සෙන් යාට තුලනයක් අවශ්‍යයි උත්සාහයක් අවශ්‍යයි මේ පහන හෙල්ලෙන්නේ හුළඟ නිසා වුණාට මම යම් උත්සාහයක් ගත්තොත් රුකුල දැම්මොත් එක පැත්තකින් ඒ පැත්තෙන් එන හුළං නිසා එළවෙන එක නතර වෙනවා මේ පැත්තෙම රුකුලක් දැම්මොත් මේ පැත්තෙන් එන එකත් නතර වෙනවා හැම පැත්තෙම රුකුලක් දැම්මොත් පහන් දැල්ල කෙලින් වෙනවා නැත්තම් බැරිරෝ නිසා පුළුවන් ප්‍රමාණයට රුකුල් කරන්න ඒක තමයි ශික්ෂාව කියන්නේ කය පැත්තෙන් එන දුස්චරිත රුකුලක් දාන්න. වචනේ පෙනෙන දුස්චරිත රුකුලක් දාන්න. මනසෙන් එන රුකුල් කරන්න. ඒ රුකුල් කරගෙන ඉන්නකොට පේනවා පහන් දැල්ලට නයිසાર્ගිකව නටන්න ඕන කමක් නැහැ. මේ හරස්සුලන් නිසා නටන. හරස්සුලන් වෙලා තියෙන පිටියක් නැති තියපු නිසා. මේ අපි ශිෂ්ටාචාර වෙච්ච නිසා. නගරෙට ගියා නම් ශිෂ්ටාචාර වුණා නම් ඉතින් හතර පැත්තෙන් හුලං හපනවා. අරණ්‍යයකට ගියා නම් ගහක් පුළට ගියා නම් ශූන්‍යකාරට ගියා නම් හුලං නොහමනව නෙවෙයි අඩුයි. ඉතින් නගරයකට ගිහිල්ලා මේක හතර වටේ රොකුල් කරගෙන ඉන්නවට වැඩිය අපිට පුළුවන් ද කැපකිරීමක් කරන්න මේ ඝණයා කෙරෙන් වෙන් වෙලා මේ කුලයා කෙරෙන් වෙන් වෙලා සෙනග නැති විජන වාතයේ සහිත තැනකට වෙලා පුළුවන් තරම් මේ ලැබිච්ච ක්ෂණය අරසා කරගන්න. ඉතින් ඒකට මේ භාවනා කළම හරියන්නේ නැහැ. භාවනා කළා තමයි සත්‍යානුපත්ති වෙන්නේ. සත්‍යානුබෝධණයට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන කැප කරන්න වෙනවා. ඒ පටලැවෙන වචන කතා කරන්න එපා. ඇවිස්සෙන වචන, කවුරු හරි කුප්පන වචන, අද තියෙන වචන සේරම ඉච්චරයි. කොටින් කියනවා අද තියෙන වචන සියල්ලම සම්පප්පලාප වෙලා තියෙන්නේ. කිසිම කෙනෙකුට සත්‍යතෝ, තේසතෝ, පියතෝ, මනාපදෝ කතා කරන්න තේරෙන්නේ නැහැ. වෙච්ච දේ වෙච්ච විදියට, ප්‍රිය විදියට, මනාප වෙන විදියට හිතසුව පිණිස වෙන වචන අපෙන් කියවෙන්නේ. අපිට වෙලා තියෙන්නේ අරේමලු මෙහෙමලු කියලා ලූප් ප්‍රත්‍ය දාලා කොහෙදෝ තියෙන අයිසෙක් නිව්ටන් කියපෙව්වයි අර මිනිස්සයා කියපෙව්වයි මේ මිනිස්සයා කියපෙකේ ඔළුව ක්‍රේල් වෙලා නේ තියෙන්නේ. එකක්වත්ම දන්නේ නැහැ. දැන් පොඩි ළමෙක් ගියාලු ඉතිහාස පාඩමට විභාගයට. ගිහිල්ලා ආවිල්ලා ඒ ළමයාගෙන් අම්මා ඇවල පුතා කොහොමද මේ විභාගයට උත්තර දුන්නා. ඒ ළමයා කිව්වලු මට දන්නේ නැහැ ලියා ගන්න බැරි වුණා කියලා. ඉතින් අල්ලපු ගෙදර ළමයා පාස් වුණා. ඒ කියන්නේ හොඳට උත්තර දෙන. ඒ ළමයා ඇවල ඒ අල්ලපු ගෙදර එක්කන ඇවිල්ලාලු මේ ළමයා මේ ළමයාගේ අම්මගේ අයියෝ කොහොමද ඔයාගේ පුතා විද්‍යාවට පාඩමට උත්තර දුවා. ඊට පස්සේ කොහොම උත්තර දෙන්න දන්නේ ළමයා ඉපදෙන්නත් ඉස්සෙල්ලා දේවල් අහලා තියෙන ළමයාගේ. ඉතින් කොහොමද ළමයා දන්නේ? ඉතිහාසය කියන්නේ ඕක තමයි. ඒ ළමයෙන් අහලා තියෙන ප්‍රශ්නේ ළමයා ඉපදෙන්නත් ඒවා ඉස්සරහ ඉතින් එයාට දීග උත්තර දී ගන්න බැරුණා කිව්වා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවෙන්නේ අපි ළඟ නැති මීහරකෙක් ගැන හිතලා. මේ තියෙන සතිය නැති වෙන්න හේතුව නැති මොකද්දෝ ගැන කල්පනා කරනකොට මේ තියෙන සතිය කොහෙන් බහිලා ගියාද ඔයාලට බෑ. මේ තියෙන සතිය ගැන කතා කරනවා නැති මීහරක ගැන මොන කතාවද? ඒ නිසා මේ උත්සාහය නැතුව එහෙම නැත්නම් උත්සාහය මේ බාහිර දේවල් එක ගලපන්න පටන් ගත්තොත් තුලනයක් පදහනයක් කවදාකවත් ගන්න බෑ. අපි හිත නන්නත්තරයි. එනේන දේට දුවන. ඒකට තමයි ලෝකේ තියෙන්නේ. නමුත් ඔබ පරිස්සම් වෙයා. ඒ නිසා මේ පදහණයට උත්සාහය අවශ්‍යයි. උත්සාහය කියලා කියන්නේ ලොකු සංසය තනි වචන කියන්නේ ලෑස්තිලා යන්න. මේ ලෝකේ විසමයි. කවදාකවත් එතක් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. පෙන්නනවනම් තනි බොරුව. ওই පෙන්නන හැම එකක්ම පෙන්වීමක් විතරයි. ඇතුලේ නැහැ. ඒක දැනගෙන ගියාම ගාලල්ලා මේ අපි චිත්‍රපටියන්නේ බලන්නේ ඉතින් චිත්‍රපටියේ ශෝකාන්තයක් හරි දුක්ඛාන්තයක් හරි අපි දන්නවා ඉතින් නළුවක් ඉන්නවා නිලියක් ඉන්නවා දුෂ්ටයා ඉන්නවා ගස් තියෙනවා ඉතින් අපි දැනගන්න මේ පිච්චර් එක බලන්නේ කියලා. ඕක වැඩිය සීරියස් ගන්න එපා. පිච්චර් එකක ඉන්න එකේදී නිකම් විසිල් ගහන්නයි කෑ ගහන්නයි නටන්නයි යන්න එපා. මේ පිච්චර් එකක් මේ. එහෙම නැත්නම් මේ චිත්‍රපටියක්. මේක ඊටයක්. ඕකේ දේවල් ගණන් ගන්න ගියොත් අපෙත් ඔළුව ක්‍රේල් වෙනවා. ඉතින් ඒ නිසා උත්සාහය නැත්තම් අපි මේ ඉන්නේ මායාවක. අපි ඉන්නේ මිරිඟුවක. අපි ඉන්නේ ලතාවක. අපි ඉන්නේ ෂටගතියක. අපි ඉන්නේ මාය වංචනික දේක කියලා දන්නවනම් කවදාකවත් කෙලෙසෙන්නේ නැහැ. මේක වංචාවක් මෙතන තියෙන්නේ. මේක ෂටක මාත් කරන්නේ වංචාවනේ. අපි අනුන්ටත් කරන්නේ මවාපෑමනේ. අන්න එකට උත්සාහයක් තියෙනවනම් අපේ මවාපෑම එනකොට අපිට කියන්න බලන්න මම මේ වෙලාව හැටියට මට මේ රංගපෑම මට මේ චරිතේ තියෙන්නේ. ඔය රංකඳ නාට්‍යද කොයිද? මට මතක නැහැ මොකද්ද නාට්‍ය. ඉතින් රජුරු සිංහාසනේ ඉඳද්දි එක්කෙනෙක් කල වෙඩි තියනවා. ඉතින් රජුරු මැරෙනවා. මැරෙන ප්‍රති රාජසභාව රැස්වලා අලුතෙන් පත් කරන එක නැගෙන කතා කරනකොට මේ අලුතෙන් පත් වෙන මිනිස්සු අඩු කුලේ මිනිස්සෙක්. අර මැරිච්ච රජුරවන්න තද වෙලා නැගිටිනවා සිංහාසනේ. නැගිලට යකෝ මේ ගස් නැගපු ගස් බල්ලන්ට රජ වෙන්න දෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්ද කියනකොට හේවායකට තමුසෙන් නට නාටකෙම විතර දැන් මැරෙන්න තියෙන. යන ඔය මේ සිංහාසෙන් ගිහලා මැරෙනවා අජුර ගිහලා මැරෙනවා ඌට මතක නැති වෙනවා මේ ඉන්නේ නාඩගමක කියලා ඒක කරලා පෙන්නනවා මේ ගස් බල්ලන්ට රජ වෙන්න දෙන්න පුළුවන් අඩු කුලේ උන්ට එහෙම උළුවන් අපේ પરම්පරාව දිනලා කියලා ඒකට අජුර ඇත්තට මැරිලා මතක නැහැ ඌට මැරිලා කියලා නාඩගමක ඉන්නවද ඌ නගිනවා වේදිකාවට ඒ වයසෙන් කොලේ අරන් මේක අතන් කෙනා තෝඹු අරන් කෙනා තමුසෙත් නාඩගම හැටියට රජ විල මැරෙන්නයි තියෙන යනවා සිංහාසෙන් මැරෙනවා අපිට ওই ටික කියනවා සතිය ওই නටන නාඩගම් පැත්තකට දාලා ඵලයන් සතියේටම මැරියාම. සතිය කියන්නේ ඇත්තටම බලනවා නම් අපි ওই සම්පූර්ණ දැනුමේ මැරීමක් තමයි. අපි එහෙම කරන්න දෙන්න බෑ. සතියෙන් වඩාගෙන ඉන්න ගමන් උනත් පොල්ල කෙලින් කරන පැන්න අර සිංහාසනේ වෙඩි කාපු රජුරුව. මේ ජෝක්ස් බලන නිසා වෙනමම ටෙලි නාට්‍ය බලන්න ඕනේද? මේ මේ ජෝක් එක උදේ ඉඳලා හැන්ද වෙනකම් බලනකොට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න උන්ද ටෙලිවිෂන් ඕනේද? පික්චර් බලන්න ඕනේද? නවකතා කියවන්න ඕනේද? මේ කොච්චර තාත්තික රංගපනද බොක්ස් ඔෆිස් වාර්තා කඩාගෙන යන්නේ අපේ රංගපෑම. අපිට කොච්චර තෑගි දෙන්න වටිනවද? අම්මට අඳිනවා, අපි තාත්තට අඳිනවා, කොල්ලට අඳිනවා, කෙල්ලට අඳිනවා, දුෂ්ටයාට අඳිනවා. මේ නාඩගම් ටික ලස්සනට කරන හැටි කොච්චර තාත්තිකද කියලා ඥානන් දාමුදුරා. හරිම තාත්තිකව ඒ බොරුව කරනවා. ඒක දැක්කට පස්සේ රෙදි නෑ, හෙළුවෙන් මේ කොච්චර ಜಾති කරන හිටියත් මේක හෙලි කරන්න පුළුවන් අපිට තුන් හතර දිනක්වත් අඩු ගන්න ඉන්නවනේ. භාවනා කරන. මේක නාටකමක් බව දන්න. මේක මායාවක් බව දන්න. මේක මිරිඟුවක් බව දන්න තව කෙනෙක් දැක්කනම් නිවන් කුමටද? තවන් ස්වර්ගයක් කුමටද? මේ නටන නාටකම අපි තාමත් නටනවා. නැටුවර දන්නව නාටකමක් කියලා. ඒ ඥානරාම ස්වාංශ වගේ කෙනෙක් දැක්කාම පණ්ඩිත ස්වාංශ වගේ කෙනෙක් දැක්කාම ඒ ස්වාංශල ඌ මොනවක්වත් කියන්නේ නැවත හැසිරීමෙන් පෙන්නනවා මට පේනවා කියන්නේ. ඉතින් ඒ කෙනෙක් ළඟ ඉස්සරහට ගියාට පස්සේ බොරු කියලා නම් මන වැඩක් නැහැ. ඒ ඒ සංසාරට අපි කියන දේ මොනවා වුණත් තේරෙනවා. ඉතින් වැඩක් නැහැ. චින්චමානිකා බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා මේ වගේ ආසනයේ ඇතුළ බුදුන්සේ බණ දේශනා කරනවා. චින්චමානිකා ඇවිල්ලා කියනවා බඩත් පෙන්න මේක බුදියාගෙන ඉන්න හොඳයි මයිත් එක දැන් ඇවිල්ලා මට බඩ වුණාට පස්සේ එල බණ කියකින් දින ඕව කරලා හරියන්නේ නැහැ මේ ළමයා ගැන බලන්න ඕනේ මට ලක්ස්ප්‍රේ ඕනේ මට සබන් ඕනේ අනම්මනම් කියාගෙන ඔන්න එනවා බඩ පෙටන් බුදුන්සේ කිව්වා නංගි ඕකේ රහස උඹයි මයි දෙන්න දන්නවනේ කිව්වා බුදුන්සේ ඔළුව පාත් කරගත්තේ නැහැ. නංගි ඕකේ රහස උඹයි මායි දෙන්න දන්න ඔක්කොමලා හිටියේ දැන් මෙච්චර විශාල නිග්‍රහය කරන බුදුහාමසෝ බෙල්ල කඩා දාගෙන පාත් වෙන්නේ නැහැ. ওই රහස උඹයි මායි දන්නවා. ඊට අපි දෙන්න හොරේ බුදියාගත් එක දන්නවා කියලා වගේ. ඒක නෙවෙයි තියෙන්නේ උඹට දර ටිකක් බඩේ බැඳලා තියෙන්නේ කියන එක මාත් දන්නවා. දර ටික වැටෙන. දර ටික වැටෙන. ඒතර ලෝකයට පේනවා මේ මේ බුදු කෙනෙක් එක්ක මේ වගේ සෙල්ලම් කරනවානේ මිනිස්සු. මේ සර්වඥතාව ඥානයේ තියෙන සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සරුවච්චන් වහන්සේ ළඟට දර ගොඩක් බැඳගෙන ඇවිල්ලා බඩදරම කෙනෙක් විදිහට හැසිරලා නිග්‍රහ කරන්න හදනවා. දන්නවනම් මේ නාටකමක් කියලා ඌගේ එච්චර ලොකු දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට උත්සාහ කරන්න ඕනේ නම් අපිට ඒකට සූදානමක් තියෙන්න ඕනේ. මේ ඉන්නේ බොරුවේ කියලා. ඒ උත්සාහයට එන්නේ තුලනේ තමයි. අපි මෙතෙක් කල් කරගෙන ඉර රංගපෑමත් අපි මේ හම්බ කරපු හැම දෙයක්ම මරණයේදී අපිට බාධා වෙන බවත් මේ ආධ්‍යාත්මයක් වර්තමාන මොහොතේ ධර්මයේ සතිය එලඹ සිටීම හම්බ කරා නම් කිසිම බරක් නැහැ ගෙනියන්න කියලා හැම වෙලාවෙම ඒක තුලනේ වෙලා තියෙනවනම් 10ක් 20ක් 30ක් 40ක් 50ක් ඒ තුලනේ හරහා Tamanටම කරගන්න. ඒ තුලනේට හේතු වෙන්නේ අර ආකාර පරිවිතක්කේ Taman මෙතෙක් කරගෙන ගිය රංගපෑමත් මේ කරන යථාර්ථයත් නැත්නම් අහිංසකකමත් තුලනේ කරලා බලන්න ඕන. තුලනේට ඒ සලකා බැලීම හරි වැදගත් වෙනවා. ඒක කාගවත් සලකා බැලීමක් කවදාවත් කොපි කරන්න එපා. කොපි කරුවට වැඩක් නැහැ. ඒක Taman දැනගන්න ඕනේ. ඉතින් අත්ත උපපරික්ෂණය කියන එක කරන්ඩ මේ කියන ධර්මේ දරා ගන්න ඕනේ හිත ඇතුලේ. හිත ඇතුලේ තියෙන විතරයි ඌව විතරයි අපි මැනලා බලන්නේ. මේ කණින් ඇහිලා මේ කණින් අනේවා වෙන්නේ ඒ අත්ත උපපරික්ෂණය මේ ධර්මේ දරන්න නම් අහන්න ඕනේ. අහනකොට සදීපෑදී අහන්න ඕනේ. සබ්බං චේතස සමන්නාහරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාදි මුළු හදින්ම අහන්න ඕනේ. කන් දෙකෙන්ම අහන්න ඕනේ. අද රේඩියෝ එකේ බණ යනකොට කොහේ ඉඳලාද බණ අහන්නේ අපි? පොල් ගහන ගමන් බනහන. වැසිකිලි ඉන්න ගමන් බනහන. හැම තැනම බන. ඉතින් ඒවට කියනවා ඇහෙන බන කියලා. දැන් මේක අහන බන. සියල්ල අතහැරලා දාලා ඒකටම සැදී පැහැදිලා අහන බන. මේ අහන බයයි බනේ ඇහෙන බනේ වෙනස තමයි ඒ අසන්න කොච්චරක් ඒකට සැදී පැහැදී ඉන්නවද කියන්නේ. ඒක හැම වෙලාවෙම අපි ළඟ නැහැ. ඒ විදිහට ඔහිතසෝතෝ බන ඇහෙන්න නම් කන යොමු කරන්න ඕන. කන ඒ දෙසට යොමු කරන ලෝකෙල ආහාර ප්‍රකාර දේවල් තියෙනවා. මේ වෙලාවෙත් নানা ආකාර සද්ද තියෙනවා. මේ මේ සද්දෙට මේ බනට විතරක් ඇහුම්කන් දෙන්න selective listening කියලා කියනවා. හරියට මේකට දාන්න අපි ඒකට හිත යොමු කරවන්න ඕන. එහෙම යොමු කරන්න නම් ඒ පුද්ගලයා පෛරුපාසනය කරලා එයා කරන දේ කියන කියන දේ කරන දේ කියලා දැනගන්නවා. එයා ළඟට තමයි යන්න ඕන. ඉතින් ඒක ලෝකේ කොච්චර බණ තිබ්බත් ධර්මයේ තිබුණත් ඒ තැනට අපි නොයන්න ඉඩ තියෙනවා. ඒකට ඉබුරින් පණ්ඩිස්වාංශ කියනවා ලෝකේ වර්ෂාව තියෙනවා. වර්ෂාව තිබුණාට Tamange කලේ එළියෙන් තියලා නැත්තම් වතුර පිරෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ ධර්මය හැමතැනම වහිනවා. අපි කලේ මුණින් නමලා තිබ්බොත් වැඩක් වෙන්නේ නැහැ. කලේ උඩට තිබ්බත් පල්ලේ හිලක් තියෙනවනම් වැඩක් වෙන්නේ නැහැ. කට ලොකුයි බඩ පුංචි නම් ඉක්මනට වතුර පිළලා උතුල්ලයයි. බඩ ලොකුයි කට පුංචි නම් ගොඩක් කල්යයි. ඉතින් අපි තියෙන භාජනයේ හැටි තමයි ධර්මයේ තියෙන්නේ. එනිසා මේ ධර්මයේ ආවට පස්සේ තමන් අර සාක්ෂාත් කරන ලද ප්‍රදේශය කාගත් එක ගලපන්න නැතුව මේක කවදාකවත් නැති විදිහට මට මෙහෙම කයනුත් මම සත්‍ය අවබෝධ කරා ඒක සමහර වෙටක ඉංග්‍රීසියෙන් කියනකේ ඉලෙක්ට්‍රික් කියලා ඒ විදිහට කරන්ට් එක යනවා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා මුළු කයමයි මුළු හිතමයි එකලස් වෙලා මොනවදෝ වෙනවා ඒ කියන්නේ හිතා ගන්න බැරි විදිහේ අත්දැකීමේ උච්ච තීව්‍ර තත්ත්වයට යනවා. ඒ කිට්ටු කරනකොට ශරීර බය තියෙන එකන පැනලා යනවා. කාය ජීවිත අරසාව තියෙන එකන අර වගේ ගැම්මකට එන්න දෙන්නේ නැහැ. එයා මගට යනකොටම ශරීරය ගැන ආතාවෙන් ජීවිත ගැන ආසාවෙන් පැනලා යනවා. නැවත ඒක කරලා කරලා කරලා කරලා මේක ඊවහ යන්න ගිය දවසේ තේරෙනවා ඒ මුළු කයත් සාක්ෂි වෙනවා හිතත් සාක්ෂි වෙනවා තමන් සම්පූර්ණයෙන්ම 100%ක්ම නොදන්න තැනකට සම්පූර්ණවදීන් යනවා 100ක් නොදන්න තැනකට සම්පූර්ණ අවදියෙන් යනවා ඒකත් යනව නෙමෙයි ග්‍රහය ඇරන් යනවා. අර මෙතෙක් කරපු ගැම්ම නිසා එතෙන්ට යනවා. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ මේකෙන් ප්‍රශ්නයක් මතු කරනවා සමත විදර්ශනා භාවනා මාර්ගයේදී මෙහෙම ගියාට පස්සේ මෙහා නැවත නැවතත් ඒ උනේ ඇත්ත වෙනසක්ද ආපහු හැරෙන්නේ නැති ස්ථිර වෙනසක්ද කියලා නැති දැනගන්න නම් එයා නැවත නැවත මේ தත්ත්වය උදව් කරලා ආයේ ඒක වෙන්න දෙන්න ඕන. ඒ කියන්නේ ඵල ඥානේ නැවත නැවත එන්න දෙන්න ඕන. ඒ දීම සඳහා නොලබපු කෙනෙක් වගේ උත්සාහ කරන්න. අපේක්ෂාවකින් තොරව භාවනා කර කර ඉන්නකොට දැන් මෙයාට හම්බ වෙන ඵල ඥානේ ලබන වෙලාවේදී අර ඉහවහ යන ගතිය නිසාට හිතා ගන්න බෑ මේක ඇත්තක්ද මේක නැත්තම් මොකද්ද කියලා. නමුත් දෙවෙනි තුන්වෙනි සැරේ වෙනකොට එයාට ධර්මයත් එක්ක ගලපලා සුතමේ ඥානත් එක්ක ගලපලා හිතෙනවා මොකක් හරි මගේ පෞරුෂත්වයේ වෙනසක් වුණා. රුචි අරුචිකම් වල වෙනසක් වුණා. මට ජීවිතය දිහා බලනකොට ඉස්සර වගේ බය නැහැ. මේක කරන්න පුළුවන් කියලා ඔය සීලබ්බත පරාමාස විචිකිච්ඡා ඔය දෙයක් අඩු බවක් වගේ තේරෙනවා. ඒක වෙන වෙලාවෙදී මේ විනිශ්චය වෙන්න නම් මාර්ග ඥානෙ එනකොටම මෙන්න මෙමෙ දෙයක් උනේ කියන්නම් පුදුමාකාර සුතමේ ඥානයක් අවශ්‍යයි. එහෙම නැති කෙනා කරන්නේ ඒකට නැවත නැවත හිත දානකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ මේ ක්‍රමයට යනකොට මේක වෙන්න ඇති කියලා. ඉතින් ඒ නිසා කෙනෙකුට වරද්ද ගන්න පුළුවන් ඵල ඥානෙ ලැබිලා මාර්ග ඥානෙ ලැබිලා ගොඩක් වෙලා යනවා ඵල ඥානෙ ලැබෙන්න කියලා. නෑ වෙන්නේ මාර්ග ඥානෙත් එක්ක ඵල ඥානෙ ලැබෙන යාට අවබෝධ කරගන්න මේ උනේ මේකද කියලා වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අටුවාචාරින් වහන්සලා සෑහෙන පටලවිල්ලක ඉන්නවා. මේ අකාලික කියන වචනේ හැටියට මාර්ග ඥානෙ ලැබලා ඵල ඥානෙ ලැබෙන අතර වෙනසක් තියෙනවා. නැත්නම් මාර්ග ඥාන ලාභියෙකුට දානයක් දෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහනවා. මාර්ග ඥාන ලැබලා ඵල ඥානෙ තාම නොලබපු කෙනෙකුට දානයක් දෙන්න පුළුවන්. එහෙම නැහැ. චිත්තක්ෂණ දෙක වෙනසක් නැහැ. ඒක අකාලිකවම සිද්ධ වෙනවා. තවත් ප්‍රශ්නයක් ලොකු සාන්ති මතක් කරනවා. මෙහෙම නැවත නැවතත් පටිපස්සද්ධියට සමාපත්තියට සමවදිනකොට මේ සමවදින්නේ ඊගාට තියෙන සකදාගාමි මාර්ග ඥානයටද නැත්නම් ගිය ඵල සෝවාන් ඵල ඥානයටද කියන එක අල්ලන්න බෑ. මොකද සකදාගාමි වෙනකොට කෙලස් කැඩීමක් වෙන්නේ නැහැ කෙලස් දුර්වල වීමක් විතරයි වෙන්නේ. නිසා මා පළවෙනි සෝවාන් මාර්ග ඥාන ඉඳලා ඒක නැවත නැවත සමවදිමින් කටයුතු කරන එකනා අර ගినాපු Javaයේ පිටිපස්ස හොඳ නම් සමහර විටක ඊගා මාර්ග ඥානෙ ලබන්න ඉඩ තියෙනවා. එතකොට එයා බෞසුත කෙනෙක් නෙවෙයි නං එයාට හරි අමාරුයි තේරුම් ගන්න මේ දැන් අර තියෙන එකම නැවත නැවත සමවදීමද වෙන්නේ නැත්නම් ඊගාව ඥානෙට ගියාද කියලා. ඒ මොකද සෝවාන් මාර්ග ඥානය සහ සකදාගාමි මාර්ග ඥානය අතර නැත්නම් සෝවාන් ඵල ඥානය සහ සකදාගාමි මාර්ග ඥානය අතර කෙලෙස් දුර්වල වීමක් විතරයි වෙන්නේ. කෙලෙස් කැඩීමක් වෙන්නේ නැහැ. නමුත් එතන ඉඳලා අනාගාමී වෙනකොට ලොකු පිම්මක් පයින්. එතකොට උද්දම් ඕදම් උද්දම් භාගයේ සංයෝජන පහම කැඩෙනවා. එතන කාමරාග පිටික නැත්තටම නැති වෙන. එතකොට සමාධිය මුදුන්පත් වෙනවා. ඒ නිසා සකදාගාමීද අනාගාමී වෙන මාර්ග ඥානයේ ලොකු පිම්මක්. සෝවාන් ඉඳලා සකදාගාමී වෙන එක පොඩි දියුණුවක් පේන්නේ. ඉතින් ඒක විශ්න ගන්න අමාරුයි. ඊට පස්සේ අනාගාමීතර රහත් වෙනකොට උද්දම් භාගයේ සංයෝජන පහම කඩලා යනවා. ඒ කියන්නේ කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිජ්ජා. එතකොට ලොකු වෙනසක් ඇති වෙනවා. නමුත් අර පළවෙනි මාර්ග ඥාන දෙක, ඵල ඥාන මාර්ග ඥාන දෙක අතර වෙනස එච්චර ලොකු නැහැ. නමුත් ඒ හානියක් නැහැ. හරියට මොකද්ද කියලා දැනගත්තේ නැතුණා. දිග්ගටම පුළුවන් තරම් අර ලැබිච්ච ඥානේ, ලැබිච්ච සත්‍යානුබෝධය සත්‍යානුපාත්‍ය සත්‍යානුබෝධයක් වෙන්න ඒකම නැවත නැවත කරන්න කියනවා. මහසි සයිඩ් සාංශීට පස්සේ ප්‍රශ්නයක් අහනවා. දැන් මාර්ග ඥානෙ සාක්ෂාත් කරගෙන යා යම් කිසි විදිහට අපි හිතාගමු මේක ලැබුණයි කියලා ඉස්තර කරගත්තයි කියලා. ඊට පස්සේ අහන ප්‍රශ්නයක් සෝවාන් මාර්ග ඥානෙට මම මේ ටික කරා. දැන් ඒ ඵලයටලපත් උනා. දැන් සකදාගාමි මාර්ග ඥානෙ සදා කුමක් කළ යුතුද කියලා. අර කරපු ටිකමයි. මොකක්වත්ම වෙනසක් නැහැ. යම් කිසිකට හිතමු සකදාගාමි මාර්ග ඥානේ ඵලයටපත් උනායි කියලා ඊට පස්සේ අනාගාමි වෙන්නත් මේකමයි කරන්න කරපු දෙයම හරියට පීරක් ගන්නවා වගේ එහෙම නැත්නම් නියනක් ගන්නවා වගේ අතුල් අතුල් අතුල් අතේ ඉන්න එකයි තියෙන්නේ. දැලිපිය ගන්නකොට කොච්චර වෙලා ගහන්න ඕනද කියලා නෑ පුළු ගාන්න ගාන්න ගාන්න ඒක සියුම් වෙනවා. ඉතින් අද අපිට වෙලා තියෙන්නේ එහෙම කරන්න බෑ අපිට කෙටි වෙලාවකින් අරක සාතික් කරගන්න ඕනේ. ඒක වෙන්නේ නෑ ඒ නිසා හුඟ දෙනෙක් ඵල ඥාන සමාපත්තියට යන්න පමා වෙනවා. ඉක්මනට ඊගාව ඥානෙට යන්න හදනවා. ඉතින් මේකට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් ධ්‍යාන භාවනාදී පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යානේ පාවොක්සාඩෝ අපේ ලොකු සාංශේම කියනවා ධ්‍යානයකට ගියාට පස්සේ ඒක නැවත නැවතත් වශී කර ගැනීමෙන් වශීතා පහක් පුරුදු කරලා තමයි ඇති කරගත්ත දේ සාතික් කරන්නේ නැතුව ඊගාවකට යන්න යන්න එපා. ඉහම් පටලවෙන. ඉතින් යා ඒකට ආවජන සමාපජ්ජන අදිඨාන උත්ථාන ආවජන සමාපජ්ජන අදිඨාන පච්ච වෙක්කන ආදී ඥාන පහක් දාලා නැවත නැවත අර ඇතිවෙච්ච ධානය පිරිසිදු කරගන්න. පිරිසිදු කරන්නේ නැතුව දෙවෙනි ධ්‍යානට යනවා තුන්වෙනි ධ්‍යානට යනවා කිව්වහම මේක පිසිගේ පලාමල්ල වගේ පටලලා වෙනවා. ඒ නිසා පාවොක්සයිඩ් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානය ලැබලා ඊට පස්සේ ආවජන අදිඨාන සම්බුත්ථාන පච්චවෙක්කන සමාපජ්ජන මෙන්න මේ පහ නැවත නැවත නැවත ලබන ධානයේ කරන්න ගියාම ධාන සුඛය අඩු වෙනවා. සමාධිය අඩු වෙනවා. ඒ නිසා ගුරුකුලයක් කරද්දී භාවනා කරන කෙනා ගුරුවරයෙක් කරද්දී භාවනා කරන ඔය එක එක එකට කාගෙන කාගෙන යන්න දෙන්නේ නැහැ. ලබන ලබන එක ස්ථාවර කරගන්න. මේක ලබන මේක ස්ථාවර කරගන්න. සමාපජ්ජන අදිත්‍ථාන වුත්තාන ආවජන පච්චවේකන කිය. ඉතින් ඒ ටික තමන් ලැබපු ඥාණයම තමන්ම විවේචනාත්මකව බලන්න ඕන. උනාද නැද්ද කියලා. ඒක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ලීයක් ගන්න වඩුවා. ඒ ලීය ගාන ගමන් කන හැට තියලා බලනවා තමන්ම ගාපු ලීය ඇදද කියලා. තමන් ගාපු එක තමන්ම විවේචනාත්මකව බලන්න. බල්ලා තමයි තීන්දුව කරන්නේ ලීය හේතු අදිනවද කියලා. තමන්ගේම දේ තමන් විවේචනාත්මකව බලන්න බෑ මාන්නකාරයට. අහිංසක කෙනෙකුට කරතයි. සහ භාවනා කරනකොට නිතරම අහිංසක වෙලා කටයුතු කෙරුවොත් තමයි තේරෙනවා තමන් කරපු දෙයක් ඉක්මන් වෙලා මෙහෙම මෙහෙමයි කියලා තීන්දුව කරනට වඩා ඒක අව탁සේරු කරාට හානියක් වෙන්නේ නැහැ කියලා ලොකු සංසනිකන් ආරක්ෂාකාරී වාක්‍යයක් ලියලා තියෙනවා. නෑ මේක ලබන්න නැතුව ඇති. මම ඒ නිසා ආයෙසරම් මේක උත්සාහ කරන්න ඕනේ කියලා නිහතමානී වෙන පැත්ත මිසක නෑ නෑ මම මේක ලැබුවා ඊගාවට මොකද්ද කියන වගේ එනකොට දැනගන්න ඕනේ මේ මාන්නයක් වෙන්න ඉඩ තියෙනවා කියලා. නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ විදිහට තහවුරු කළා නම් ආය කායින්වත් අහන්න වෙන්නේ නැහැ. නමුත් ඒක ඔය කියන තරම්ම ලේසි වැඩකුත් නෙවෙයි. සරුවචනාංශේ ගිහි ගිය අතහැරියට පස්සේ අනුරුද්ධ මහානාම කියන දෙනම දෙන දෙන්නට තමයි රජකම හිමි වුනේ. ඒ ඇවිල්ලා සුද්ධෝදන රජුරන්ගේ මල්ලිගේ පුතා. සුඛෝදන රජුරන්ගේ පුතු දෙන්නා. රාජ්‍ය පරපරාවේ. ඉතින් ඒ දෙන්නට තීන්දුණා එක්කෙනෙක් පැවිදෙන්න ඕන එකන රජ වෙන්න ඕනේ කියලා. මොකද අපේ කුලයේ එක්කෙනෙක් තමයි බුදු වෙලා ඉන්නේ. ඉතින් මේ දෙන්න කතා කරලා පස්සේ අනුරුද්ධ කුමාරයා කතා කරලා කිව්වා මට මහානකම් කරන්න අමාරුයි නෑ මම ඒ නිසා රජකම කරන්නම් කියලා. මහානාම කුමාරට කිව්වා රජක මහාන වෙන්න යන්න කියලා. ඊට පස්සේ මහානාම කුමාරයා කිව්වා දැන් සුද්ධෝදන රජුරෝ ඉන්න කාලේ සුක්කෝදන රජුරෝ ඉන්න කාලෙත් ওই රජකම කිව්වට නගුල අරගෙන බහින්න ඕනේ වප් මගුලට යන්න ඕනේ. කුඹුරු ගොවිතැන් කරන්න ඕනේ. ඉතුරු කිව්වා අප්පා ඒකනම් මට බැහැ නම් මම පැවිදි වෙන්නම් කිව්වා. ඒ නිසා මහානාම කුමාරයා කියලා රජ වුණා. අනුරුද්ධ කුමාරයා පැවිදුණා. ඊට පස්සේ මහානාම කුමාරයා රජගෙදර බුදු බුද්ධ පාමොක් මහා සංඝයාට කියලා තියෙනවා මේකේ ඕනම දෙයක් ඔබ වහන්සලට ඕන නම් අරගෙන යන්නයි කියලා. රජගෙදර දොර දන් දුන්නයි කියලා මේකට කියන්නේ. මගේ අප්ප ලොකු අප්පච්චිගේ පුතා පැවිදිලා බුදු වෙලා ඉන්නේ. ඒ උන්වහන්සේ වෙනුවෙන් පැවිදිච්ච ඕනම කෙනෙකුට මේකේ දේවල් ගන්න කියලා ඉතින් දසරාජ ධර්මයෙන් භාවනා කරගෙන වැඩ කරන යනකොට සෝවන් වුණා. ඊට පස්සේ මේ රජකම් කරද්දිම තවත් භාවනා කළා සකදා ගන්නවා. ඒක දවසක ඇති වෙච්ච ව්‍යසනයකදී පිස්සු වෙච්ච අලියෙක් දැකපහම පිස්සු වෙච්ච අස්සෙක් දැකපහම පිස්සු වෙච්ච බල්ලෙක් දැකපහම මිනිස්සු කලබල වෙනවනේ දැන් ඌට නෑනේ නීතියක් ආණ්ඩුවක් මෙයාට කල්පනා වුණා දැන් මේ වගේ අමලියක් දැකපු වෙලාවේ මගේ හිත ඇවිස්සුණානේ අර බුදුහාමුදුරු කියලා තිබුණු පිහිටපු සතිය නැති වුණානේ ධර්මයේ කියන සතිය නැති වුණානේ සංඝයා කියන සතිය නැති වුණානේ මගේ සීලය පිළිබඳ නැතුව මගේ හිත කැළඹුණා මේ වෙලාවේ මරුණොත් පස්සේ සරුවචනාංශ ළඟට ගිහිල්ලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ කලබල වෙන වෙලාවල් තියෙනවා හිතට ඒ වෙලාවට මට බුදුහාමර කෙරේ තියෙන සද්ධාව මුට්ට සතියට යනවා. සතිය කෙලින් හිටින්නේ නැහැ. ධර්මයේ කෙරෙත් නැහැ, සංඝයා කෙරෙත් නැහැ, සීලයේ කෙරෙත් නැහැ. මට අන්නේ වගේ වෙලාවක මැරුණොත් මොකද වෙන්නේ කියලා. මොකද මේ රාජ සභාව රාජ්‍ය මෙහෙවන වෙලාවේ අපරාධකාරය ගිනවොත් මරණ දඬුවම දෙන්න වෙනවා. පජ්ජුරණ පොත බල්ලා අහන්න වෙනවා. මේ වැරද්ද කියලා මම පිසක සතායින්ද රජුර ලියලා අසංකරණ දෙපයි. ඉතින් මේ වචන කසවාරතියක් ගහපන්. මේක කටුවෙතේ පෙරලපන්. මේක ඇහි ඉඳලා හැම ගහපන්. ඉතින් ඔක්කොම කරන්න වෙනවා. ඉතින් ඒ කරන වෙලාවේදී දැන් රජුරවන්ගේ අර කියන ගැටි මොකද වෙන්නේ කියලා රජුරෝ ගිහිල්ලා දහම්තරන්ට පොඩි චෝදනාවක් කරන එක විදිහකට. ඒසර පුත්‍ර ජානන්සේ ප්‍රශ්නයක් අහනවා. මහානාම සාක්‍යයි. මහානාම මේ මම ප්‍රශ්නයක් අහන කැමතිද උත්තර දීපන්. ගිතෙල් කලය ගිතෙල් අරගෙන කලයක් පුරවනවා. මැටි කලයක් පුරවනවා ගිතෙල් වේගලා ඒක රිදි කැලක් බඳිනවා කඩපිම්ම බඳිනවා කියලා කියනවා. මේක වතුරට දැම්මොත් මොනවා වෙයිද කියලා අහනවා. ඒතර කියනවා ගිතෙල් බලේ වැඩි වුණොත් භාග්‍යවතුන්ස පාවෙයි. කලේ මැටි බලේ වැඩි වුණොත් යටයයි. සම වුණොත් වතුර කන්දේ කොහේරි පාවි පාවිතියි. මොකද ගිතෙල් වතුරට වැඩි ඝනත්වය අඩුයි, මැටි වතුරට ඝනත්වය වැඩි. ඒ අනුව මැටි කලේ වතුර උඩ හෝ මැද හෝ අග හෝ යට හෝ පාවෙයි කිය. ආ හොඳයි. ඊට පස්සේ කියනවා කවුරු හරි ගිහලා පොල්ලකින් ගහනවා මැටි කලේට දැන්. මුඩ තියේදී හෝ මැද තියේදී අග අඩියම තියේදී. දැන් මොකද වෙන්නේ? ඒක නිසා මැටි කට ටික පල්ලෙහාට යයි, ගිතෙල් ටික උඩට යයි කියලා. බුදුජානක කියනවා භාවිත මනසක් ඇති මිනිස්සයා සෝහනට මලමිණිය ගිහලා දැමකට පස්සේ හිවල්ලු කයි. කිජුලිනියෝ කයි. හැබැයි මනසට මුකුත් වෙන්නේ මනස උඩට යනවා. හරියට ඒක මැටි කැට ටික වගේ. ඇඟ කුණු වෙයි. හිතට එහෙම වෙන්නේ නැහැ. මොකද හිත භාවිත මනසක් නිසා. නමුත් ඒකේ නාට උනත් සැක එන්න ඉඩ තියෙනවා. ආර්යයන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ කියන්නේ සකදාගාමි කෙනෙක් සැක එන්න ඉඩ තියෙනවා. එතකොට බුදුරජාණන්සේකට කියලා දෙනවා. මෙහෙම සැක ආවට ධර්මතාවයක් එයා වග බලා ගන්නවා කිය. භාවිත මනස උඩට යන්නේ කිය. ඉතින් ඒක නිසා භාවනා කරලා එතන ගියේ නැති කෙනාට සැකීම පිළිබඳව අහන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ දේවල් වලට පොත් බලලා ලැබෙන සුතමේ ඥානෙ පොඩි අස්සසිල්ලක් තියෙනවා. ඒ නිසා දිගට භාවනා කරගෙන යනකොට අපිට තේරෙන පටන් ගන්නවා යම් යම් වෙනස්කම් වෙනවා. මාර්ගඵල ඥාන නැති වුණාට භාවනා කරන එක බුරුම් පණ්ඩිතසංශ කියන්නේ එකට එක. එක චිත්තක්ෂණයක් සතියෙන් හිටියොත් මෙච්චරක් ආනිසංස. දෙකක් හිටියොත් මෙච්චරයි. තුනක් හිටියොත් මෙච්චරයි නිසා භාවනාවේ ගූඪ දෙයක් නැහැ. සතිය වඩන්නේ නැතුව ආනිසංස නැහැ. සතිය වැඩුණොත් ආනිසංස නොලැබී යන්නේ නැහැ. ඒ නිසාම සතිය වඩපන්. සතිය වඩලා සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya suppati vijjaha කියන මට්ටම මේ සතිය ගත්තොත් මේ ජීවත් වෙද්දිම මරණ චිත්තක්ෂණයේදීවත් හිත වික්ෂිප්ත වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට ඉස්සෙල්ලා එන්න තියෙන ඔක්කොටම වික්ෂිප්ත වෙන්න දෙන්න. වෙන්න තියෙන ඔක්කොම අමලි වෙන්න අරින්න බලන්න ඒ අමලියතියෙදි සතිය පවත්වන්න පුළුවන් කියලා. එහෙමනම් මරණ චිත්තක්ෂණයේදීත් මගේ මගේ හිත මොකක්වත් වෙන්නේ නැහැ ඕන දෙයක් උඹලා මගේ ඇඟට කරපල්ලා මගේ හිතට මොකුත් වෙන්නේ නැහැ කියන මට්ටමට ගියොත් මරණ වෙලාවේදී හිත වික්ෂිප්ත වුණත් දුක්ගතියකට යන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ දැනටමත් ලැබලා තියෙන தত্ত্ব පිළිබඳව අපි සමාදම් වෙන්නේ නැතුව අපි අකුසල් සමාදම් වෙන්න ගියොත් වැරදි සමාදම් වෙන්න ගියොත් පින් කරලා පාය යන්න පුළුවන්. නමුත් කුසල සමාපatti අකුසල සමාපatti කියන දන්න කෙනා පව් කරලා දිවි ලෝක යන්න පුළුවන් නැත්තම් ස්වර්ගත්වයට වෙන්න පුළුවන්. නිසා කවුද කියන්නේ මේක දිවි ලෝකයයි කියලා මොකාටවත් කියන්න බෑ. ඒක ඒ විශ්ය බුද්ධ විෂය. අපිට ප්‍රමාණ කරන්න ගියොත් බුදුන්සේ සඳහන් කළා තියෙනවා හිත උන්මාදයට ලක් වෙනවා කියලා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මෙව බලන්න නැතුව පැමිණි දුක් හැම එකකම පැනරහයි කියාගෙන ඒ දුක් කරා මේ සත්‍ය පැවැත්මේ ඥානෙ දන්වන අපිට මේ තාක්කල් කරපු එක පිළිබඳව පටිප්පසම්බණයක් සතිය සතුටක් ප්‍රමෝදයක් තරුණ ප්‍රීතියක් පහළ වෙනවනම් දෙවන්නේක් නෑ ඒක තමන්ගේ හැකි සංඥාව විතරයි. තමන් පිළිබඳව තමන් කරන හැකි සංඥාව මේ ආඩම්බරයක් නෙමෙයි මේ කතා කරන්නේ. මාන්නකාරකමක් නෙවෙයි. Taman කරපු දේ පිළිබඳව තමයි සතුටු වෙන්නේ නැතු ඉදිරියක් නැහැ. ඉතින් ඒ කට්ටේ පයින් එක තමයි ওই මාර්ගය මාර්ගය දෙක තේරුම් ගන්නවයි කියලා කියන්නේ. මට අරක නැහැ මේක නැහැ අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කිව්වොත් අකුසල් සමාපත්තිය. අනේ මෙච්චර සත්තු මරණ ලෝකෙම බයක් සත්තු මරණ තු ඉඳගෙන හිටියා. මෙච්චර හොරකම් කරන ලෝකේ කිව්වොත් හොරකමක් කරන ලෝකේ මම අත් දෙක අතක් පිට අතක් තියන්න මොකුත් කරන්න නැතුව හිටියා. කාම මිත්‍යාචාරයේ සඳහා පැය 24ම නටන ලෝකේ. මම පැයක් කරබන ඉඳගෙන හිටියා. බරු කේලං ඉස්සචන පරිචනතේ මොකොත් ඉඳගෙන හිටියා කියන සමාදම් වෙන්න බැරි නම් ඉතින් අයියෝ භාවනා කරන්න මට ධ්‍යාන ලැබුණේ නැහැ මාර්ගඵල ලැබුණේ නැහැ කියලා චර්චුරු ගානවනම් ඉතින් අකුසල් සමාපatti තමයි. ඒක නිසා තමන් ළඟ තියෙන ටික සමාදම් වීමට කියන්නේ පිපුණු මලේ රුව ඒ මල දනීදෝ මලකි දුවේ උඹ හැඩරුව බලන් දෙපා. උඹලා පිපිච්ච මල් අරගෙන මම අහන්න බෑ මම ලස්සනද කියලා. අහන්න දෙයක් නැහැ. මේ ජීවිතේට බුදුන් උත්වන්දිනවා සංඝයා දෙවියොත් වන්දිනවා බ්‍රහ්මත් වන්දිනවා. කනගාටු වෙනවා නම් කනගාටු වෙන්නේ මගේ තකතිරුකම විතරයි. Tamange තකතිරුකම තියෙනවා කනගාටු වෙනවා. ඒ නිසා ඒ කට්ටියට කියනවා ජීවිතේ මල් විහිං පල් කියලා. මම එතනින් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාටම මේ මල් මල් භාවය දැක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.